සුවපත් වෙත්වා ආදු සාදු අනුමෝදාමි අනුමෝදි තබ්බං කමා ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපිට බ්‍රහස්පතින්දාවක් නිසනමණේ උඩ සතියකට වරක් පවත්වන ධර්ම දේශනට අවස්ථාවක් සීලුම දෙනාය ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පාතු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝපිසෝ භික්කවේ බික්ඛු අරහං කීනාසෝ වුසිත කතකරණීයෝ ඔහිත භාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ සෝපි පටවින් පටවිතෝ අභිජානාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සබ්බ ධම්ම මූලපරියාය කියන මේ මජ්ක්‍ධිම නිකායේ මුලටම සඳහන් සූත්‍රයයි මේ දේශනාවලිය සඳහා මාතෘකාවෙන් තියාගත්තේ ඉතින් අපි ක්‍රමයෙන් ගෙවම් කරමින් ඒක ගොඩාක් විස්තර සහිත ඒ පෘථග්ජන භූමියත් ඊට පස්සේ සීක භූමියත් කියන දේවල් තමයි සමස්තයක් වශයෙන් කිව්වොත් පසුගිය කාලේ අපි ගෙවම් කරන්න යෙදුනේ. අද මාතුකා ලැබුවේ ඊගාවට තියෙන ක්ෂීනාශ්‍රව භූමියට. ඉතින් ක්ෂීනාශ්‍රව භූමිය අර කරගෙන ආපු කතාවේ හැටියට ඒ පෘ탁ජන භාවයේ ඉක්මවලා ඒ සේක භාවයේ ඉක්මවලා මේ කියන පදවැල කීනාසෝ ආශ්‍රයං ක්ෂය කර උසිතවා කතකරණියෝ වැස නිම වූ බමසරත්තා වූ සිව් මග නැනින් කළ යුතු කෘත්‍ය නිම කළා වූ ඔහිත භාරෝ ඒ සංසාර බර බිම තැබුවා වූ අනුපත්ත සදත්තෝ තම අර්ථයේ ස්වార్థය ක්‍රමයෙන් අනු අනුපිළිවෙලින් පත් උනා වූ පරික්ඛීන භව සංයෝජනෝ සංසාරේ භවයට තියෙන සංයෝජන එහෙම තමයි කියනවා දස සංයෝජන කියලාත් මේවට කියනවා සබ්බදඤ්ඤා විමුක්තෝ ඒ අඥා අඥා භාවය සර්ව සර්වපකාරයෙන් සාර්ථක කරගෙන විමුක්තෝ පට සෝපි පටවින් පටවිතෝ අභිජානාති. එවැනි වූ සුවිශේෂී தත්වයකට නම්බුනාම ලද සරුවචනාංශගේ නම් උලාවලද මේ පුද්ගලයාත් පටවිය පටවිය වශයෙන් විශිෂ්ට ඥානින් දානවා. එතකොට ඒ සංකල්ප විසිගානකින් ඉස්ලාම තියෙන මේ පාඨවි ධාතුව පෘථග්ජනය කොහොමද දකින්නේ? එහෙම නැත්නම් ශේක ශේක පුද්ගලයා කොහොමද දකින්නේ? ඒ ශේක භාවයේ නිම කරපු අශේක පුද්ගලයා කොහොමද දකින්නේ කියලා බලනකොට මේ පටවි ධාතුවේ පැතිකඩ තුනක් දැක ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් කවුරුත් වගේ ජම්මෙන්ම එහෙම නැත්නම් සාජාසයෙන්ම පෘථග්ජන භාවයේ දකින්න. පෘථුවිය පෘථුවිය වශයෙන් දකින්න. ඒ මොකද අපි මේ පෘථිවියට ඇලිච්ච ගතියක් තියෙනවා. ඉඩම් ආසාව තියෙනවා කාගෙත්. රට රාජ්‍ය වලට ආසාව තියෙනවා කාගෙත්. වැටකොට බැමි වලට රණ්ඩු කරනවා කවුරුත්. ඉතින් ඒක නිසා අපි දේශපාණ්ඩ කියනවා ආසනේ දිනා ගන්න හදනවායි කිය. ඉතින් ඒ වගේ එක එක එක එක මේ භූමිය හා සම්බන්ධ දේවල් දිනා ගැනීම ජීවිතේ එකම પરමාර්ථය බවත් මුළු රටම දිනාගත්ත කෙනාට රජ කියන නමකුත් දෙනවා. ඉතින් ඒ නිසා මුළු සටන් උපක්‍රම ක්‍රමයේම තියෙන්නේ ওই විදිහට මේ භූමිය පටවියත් එක පටලවාගෙන. <laughs> පඨවි කියන එක පොළව කියන එකත් එක්ක පටලවා ගත්තට පස්සේ මේ පඨවියට අභිනන්දනය කරනවා කියලා කියන්නේ පොළවට බැඳෙන එක. භූමට්ට කියලා කියනවා. භූමාට දෙයියොයි කියලා කියන්නේ. මැරලා ගිහිල්ලත් උපදින දෙවිවරුන්ගෙන් බරපතලම කයක් ඇති දෙයියා පෘථිවියට බැඳෙනවා. ඉතින් ඒකෙදි මේ නව තාක්ෂණය හොයාගෙන තියෙනවා මේ පෘථිවියට බැඳෙනවා කියන්නේ ගුරුත්වාකර්ෂණය කියලා. ගුරුත්වාකර්ෂණය බැඳීම. ඒක නිසා මේගොල්ලෝ බලලා තියෙනවා පෘථිවියේ වුණත් ගුරුත්වාකර්ෂණය අඩු වැඩි වෙන තියනවාද කියලා. ඉතින් බලනකොට මේ NASA ආයතනයේ සිටීමක් ඇඳලා තියෙනවා. ලංකාවේ තියෙන ප්‍රදේශයයි බර්මුඩා ට්‍රයැංගල් එක, ඒ කියන්නේ ඇමරිකාට පල්ලෙහා ඒ කියුබාට පැත්තේ ඒ ප්‍රදේශ දෙකේ තමයි පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩුම තැන. ඒවනේ ස්ටාර් ගේට් කියලා දාලා තිනවා. බාහිර අවජටාවකාශය ආරජටාව නෙවෙයි. අනිකුත් මේ පිටසක්වල ඉඳලා එන කට්ටිය ඒවයි තමයිලු බහින්නේ. ගුරුත්වාකර්ෂණය අඩු නිසා. ඒ වගේම ඒ වගේ ඉන්න අය කාමයෙන් අඩු ගතියක් තියෙනවා භූමියට බැඳීම අඩු ගතියක් තියෙනවා කියලා ආධ්‍යාත්මික ගති වැඩි කරන සමාහලට මත වෙන්න ඇති. කෙසේ නමුත් මේ ගුරුත්වාකර්ෂණය සහ ආකර්ෂණය සහ කාමයේ අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ගුරුත්වාකර්ෂණය හෝ ආකර්ෂණය හෝ කාමී. ඉතින් ඒ ආකර්ෂණ නියමයේ ගත්තාම ඒක තමයි අයිසෙක් නිව්ටන් හොයාගත්තේ. ආකර්ෂණ නියමයේ මත පුදුමාකාර සොයාගැනීම් සොයාගත්තා. ඉතින් ඒ අතුව තමයි අපි හන්දට යන කම ගණන් හදලා යනකම් ගිය අනිකුත් ග්‍රහ ලෝක දක්වම. නමුත් දැන් හොයාගෙන තිනවා ඒ ගුරුත්වාකර්ෂණයට වැඩි නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන ආකර්ෂණ ගුරුත්වාකර්ෂණ ඉක්මෝලගේ වෙන ශේෂ්ත්‍රයක වැඩ කරන ඒවා. ඒක හරියට නිකන් කාම තණ්හා ඉක්මන කියලා භව තණ්හාවක් කියලා තව එකක් තියෙනවා. කාම තණ්හාව කියලා කියන්නේ තමන්ගේ ඉදරම් පිනවීමට තියෙන ආශාව. ඒකෙන් හුඟක්ම බෝසතා කියලා කියන්නේ යමක් කමක් ඇතිගෙනා කියලා කියන්නේ කුවේර කියලා කියන්නේ ඉඩම් ගොඩක් තියෙන මිනිහා. ඉතින් ඒක තමයි පටවි වෙන්නේ. නමුත් සීක පුද්ගලයා යනකොට පටවි කියන්නේ කක්කලත්ත ලක්ෂණයයි අඳුරගන්නේ. ගොරෝසු බව. බර සහ හැල්ලු ගතිය, සියුම් සහ ගොරෝසු ගතිය බර සහැල්ලු සියුම් ගොරෝසු තද මෙලෙක්. දැන් මේ භාව ලක්ෂණ, ගති ලක්ෂණ සහ ස්වභාව පටවි වශයෙන් හඳුනා ගැනීමත් ඒක නියෝජනය කරන පොළව පටවි වශයෙන් හඳුනා ගැනීමත් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක හරියට උපමා උපමේය දෙක පටලවාගෙන තියෙනවා. ඉතින් පෘථග්ජන පුද්ගලයා උපමේය තමයි aran තියෙන්නේ. තද බව පෙන්වන්න ගත්ත පටවිය ඒකට ආශ කරන්න පටන් අරගත්තා. ඉතින් මේ නිසා විශාල දේශ සීමා අරගල පටන් ගත්තා. මානවයත් අතර මානවයේ දිගටම තියෙනවා. ඒ විතරනේ සත්තුන්ගේ තියෙනවා. සත්තු Tamanට තියෙන ඒ අපි කියන වැයික්‍ය කියලා. වැයික්‍ය තමයි බල්ලා වුණත් සෙල්ලම් දාන්න පිටවැයික්‍ය එක කාවොත් ගැහුවක් කෑව මරලා දැම්මා. රිලවුත් එහෙමයි. වඳුරොත් එහෙමයි. වැයික්‍ය තියෙනවා. ඉතින් ඒක ඒ පටවිය අඳුරන තියෙන හැටියෙන් තමයි. ඉතින් මේ පටවිය අඳුනා ගැනීම රණ්ඩුවකටයි හේතු වෙන්නේ. ඒව නැත්තම් ආරවුලකටයි හේතු වෙන්නේ. මේක මගේ ඉඩම. මේක මගේ භූමිය. මේක මගේ ආසනය. මේකෙදි මම සිංහයා. පිට කට්ටිය මේකට ඇවිල්ලා එහෙම සෙල්ලම් කරන්න එපා කියලා අර භූමියත් එක්ක පටලවා ගත්තට පස්සේ පුදුමාකාර දේවල් තියෙන ඒක ශිෂ්ට සමාජයේ බව පිළිගන්නවා. ඒක තියෙන්නේ පු탁 ජන භූමිය විතරයි. නමුත් මේ පඩවි කියලා කියන්නේ තද ගතියට, පඩවි කියලා කියන්නේ මෙලෙක් ගතියට, පඩවි කියලා කියන්නේ අඹන්න පුළුවන් මෙලෙක් ගතිය නැත්නම් හැල්ලු ගතියට, ගුරුසු ගතියට, සුමුදු ගතියට කියලා ගත්තොත් අජ්ජත් පටවි ධාතු, බහිද්ධා පටවි ධාතු, පටවි ධාතු රේවේසා. ඇතුළත පටවි ධාතුවත්, බාහිර පටවි ධාතුවත් හුදු පටවි ධාතුව විතරයි. නමුත් අර පටවි කියන එක මගේ කය නැත්නම් මගේ සීමාව මේකයි කියලා ගත්ත කෙනාට භාවනා කරගෙන යනකොට ඒකම අරමුණකට දෙනවා. කය සීමා කරගෙන මේ මම දැන් මෙතන කියලා. දැන් මෙතන කියලා කියන්නේ පටවි ධාතුවේ භූමිය තමයි. අන්නේ භූමිය භාවනා කර කර ඉන්න කෙනෙකුට එහෙම නැත්නම් භාවනා සාර්ථක වෙච්ච කෙනෙකුට වරින් වර පේනවා මේ කයේ කොටස් නැති වෙලා යනවා. කයේ කොටස් හෙල්ලෙට පටන් ගන්නවා. කය කොටස් සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. බර වෙන්න පටන් ගන්නවා. ඒතට ඒ කෙනා මේ කය මමය මේ පඩවි ධාතුව අභියෝගයට ලක් වෙලායි කියලා දැනගත්ත ගමන් විශාල කම්පැනි එකකට චංචල භාවයටපත් වෙනවා. ඉතින් යා ප්‍රෙෂර් මනින්න යනවා. එහෙම නැත්නම් උණ බනින්න යනවා. එහෙම නැත්නම් දොස්තරලා ගාවට ගිහිලා අත දික් කරගෙන ඉන්නවා. මේ මගේ පඩවි ධාතුව කැළඹිලා කිය. ඉතින් මේ මේ ධාතු ගුණයක් වශයෙන් තේරුම් ගන්න අමාරුයි. ඒ ඒ ධාතු ගුණ වල තියෙන ගතිය තමයි චපල ගතිය. උණුසුම හැම මේ බර ගතිය නිතරම හැල්ලු ගතියත් එක්ක මාරු වෙනවා. ගුරුසු ගතිය ශුන් ගතියත් එක්ක මාරු වෙනවා. මෙලෙක් ගතිය තද ගතියත් එක්ක මාරු වෙනවා. ඉතින් මාරු වෙන හැම වෙලාවෙදීම මගේ පටවි ධාතුව හෙලවුනොත් පුදුම බයකටපත් වෙනවා. පත් වෙලා ඉතින් වෛද්‍ය පරීක්ෂණයි මානසික රෝගයි ගොඩාක් ඇති කරනවා. ඒ නිසා පෘථග්ජනයන්ට වැඩිය ඒ පටවි ධාතුවේ ස්වභාව ලක්ෂණ බලන පටවි ධාතුවේ ආකාරද බලන සීක පුද්ගලයාට මේ සෞඛ්‍යය හැල හැප්පෙනා වගේ පේන්න පටන් ගන්නවා. මානසික தත්ත්වේ නිතරම වෙනස් වෙන බව තේරෙන පටන් ගන්නවා. ඒ ඒ ඔක්කොම නිසා නෙවෙයි අපි මෙතෙන්දී සාකච්ඡා කරන මේ පඩවි ධාතුවට හා තියෙන නෑදෑකමයි සම්බන්ධතාවය බැලුවාම ඒක නිට්ටියව තියෙන්න ඕනේ කියලා හිතෙනවා. මගේ ශරීරය V shape body එකේ තියෙන්න ඕනේ, muscles තියෙන්න ඕනේ, ඇස් කළු පාට වෙලා තියෙන්න ඕනේ, දත් සුදු පාට වෙලා තියෙන්න ඕනේ, කෙස් කළු පාට වෙලා තියෙන්න ඕනේ. මේ මේ දේවල් මේ මේ විදිහට තියෙනවා නම් ඉතින් රූප සුන්දරී, රූප සුන්දරා. ඉතින් ඒකට තමයි මේ ලෝකය නටන්නේ. නටනවා මේ නිත්‍ය කරගන්න. ඉතින් යම් වෙලාවක මොනවාරි කරන්න ගිහිල්ලා දොස්තර කෙනෙක් අතින් දතක් කැඩුනොත් දොස්තරකම් හරියන්නේ නැහැ ඉන්ෂුරන්ස් ක්ලේම් කරනවා. මොකද මගේ පෙනුම හරිය නැහැ දැන්. ඒ දත කැඩුවා නම් ගෙවන්න ඕන. ඉතින් ඒ නිසා දත් දොස්තර කෙනෙක් තැහෙන බිලක් දානවා. ඉන්ෂුරන්ස් ක්ලේම් කරොත් ඒකටත් එක්ක අල්ලලා තමයි බිල දාන්නේ. ඉතින් මේ වගේ දේවල් නිසා අපි මේ පඩවි ධාතුව පටලවාගෙන මේ ලෝකයේ අද කරන විකාර දිහා බලනකොට මේ තිරිසනුන්ට මේ ප්‍රශ්නේ නැහැ. තිරිසනුන් මොනර හරි ලස්සනයි. මොනරි ලස්සන නැහැ. සිංහයාගේ සිංහයා ලස්සනයි. සිංහ දේනු ලස්සන නැහැ. උන් කවදාවත් යන්නේ මේ රූපලාවන්‍ය මධ්‍යස්ථාන වලට. ඌේ ජීවත් වෙනවා. අපි ඇවිල්ලා මොනර පිල් ගෙනත් තියාිනවා මාත් මෙතන දෙකක් තුනක් ගෙනත් තියාිනවා. හරි ලස්සනයි. ඒකයි කැලි ගෙනලා අපි අපේ ගෙවල් සරසනවා. ඉතින් මේ සත්තුන්ට මේ ආතතිය අඩු වෙන්නත් මිනිස්යාගෙන් සතට ආතති වැඩි වෙන්නත් මේ විදිහට මේ පටවිය ආභරණයක් කරගෙන ඒ මතින් මම ආයනේ ඇති කරගන්න ඒ මතින් නිත්‍ය සංඥා ඇති කරගන්න ඒ මතින් මේක විසිතුරු කිරීමෙන් අනුගේ හිත් දිනා ගන්න මේ කරන දැඟලිල්ලේ ආධ්‍යාත්මික රසයකුත් තියෙනවා සර්වඥාන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරුපු නිසා දිචක් මහා පුරුෂ ලක්ෂණ සහ 80ක් ව්‍යංජන සහිතව මහා මග සනසමින් වඩනකොට වඩිනකොට ඔය කිසිම රූපලාවන්‍යයක් කරපු නැති වුණාට මහා පුරුෂ ලක්ෂණ පේනවා. කේමා උපලවන්නා වසන්දි මිත්‍රා වගේ එවකට සඳහන් වෙලා තියෙන ඇත්තියෝ ඔය කිසි රූපලාවන්‍ය කතාවක් නැහැ. වැස්සත් ලස්සනයි, පෑවුවත් ලස්සනයි. ඒ ඒ ඒ පිං ඒකත් සාසනය අගය කරලා තියෙනවා. ඒක ඉතින් ඒක ලැබිච්ච දේ. එහෙම නැතු මේ පාඩවි ආල ආලවට්ටම් කරලා ලස්සන කරන කරන එකක් නෙවෙයි. ඉතින් සාද විකිනෙන්නෙම අර ස්වභාවයෙන් රූප ලාවන්‍ය තියෙන බුදුරජාණන් වහන්සේගේ රූපයයි ගෑනුන්ගේ හෙළිවැලි රූපයි. ওই දෙක තමයි අද වෙළඳ පිහඬ වශයෙන් වැඩිම විකිනෙන්නේ. ඉතින් බැලුවා ඇති වෙන්නේ නැහැ. කවදාකවත් බලලා ඇති වෙන්නේ නැහැ. බුද්ධ රූපේ දිහා ඔච්චරයි බල බල ඉන්නකොට ඒක බෞද්ධයාගේ වැඩක්. දැන් අබෞද්ධය පවා ගල් වලින් බුදු පිළිම කොටලා ජල උද්‍යාන ළඟ තියලා තියෙනවා. හැම කන්තෝරුවකම යටම තට්ටුවේ හරි බුදු රූපයක් පෙන්වන්න තියෙනවා. ඒගොල්ලෝ කියනවා ගල් කෑල්ලක් කියලා. අපේ කට්ටිය කියන බුදුහාමතුතු කියලා. කොහොම හරි ඔය බල බල ඉන්නවා. දකින්නේ ඒකේ තියෙන අර පාඨවි ගතිය එහෙම නැත්නම් මේ නිරූපණය කරන්න පුළුවන් ගල් කෑල්ලක් තමයි අරගන්නේ. ඉතින් මේ විදියට නිට්ටය වශයෙන් අරගෙන මට අම්මගේ අප්පෙන් හම්බෙච්ච බූදලේ කියාගෙන හිටපු මේ පාඨවි නැත්නම් ඉඩම්. පස්සේ මේක පාඨවි ධාතුවක් බවට පත් වුණාට පස්සේ තියෙන තද ගතිය, මෙලෙක් ගතිය, බර ගතිය, හැලු ගතිය, ගුරුසු ගතිය සියුම් ගතිය කියන පටන් ගත්තහම මේ අර ලක්ෂණේ භාව ලක්ෂණ බවටපත් වෙනවා. ගති ගති බවටපත් වෙනවා. ස්වභාව බවටපත් වෙනවා. මෙන්න මේ වෙනස එක ජීවිතයක කෙනෙකුට දරන්න පුළුවන්. ඒ මොකද ඒ භාව ගති ආයෙත් මේ මිනිස්යාම පෘථුවිය පාඨවි ධාතු විදිහට පිළිගන්න තැනට ආයෙ වැටෙනවා සීක භූමියේදී. ආයෙසර මේ පෘථුවිය ඒකේ තද ගති බලන්න පාඨවි කසිනේට ගන්න වර්ණ සටහන් ගන්න ගන්නවා. ඉතින් මේ දෙක අතර මාරු වෙනකොට මොලේ දකුණු පැත්තයි වම් පැත්තයි අතර ක්‍රියාකාරකම් දෙකක් එන්න පටන් අර ගන්නවා. ඉතින් කවදාකවත් ක්‍රියා නොකරපු අර දකුණු පැත්තට අලුතෙන් වැඩ වගයක් කියනවා. එයාට එයා කියන දේ ඇහෙන්න පටන් ගන්නවා. නැත්නම් වම් පැත්තේ මොලේ දකුණු පැත්තේ මොලේ චප්ප කරගෙන ජීවත් වෙන්නේ. දැන් මේ ධාතු ගුණ ආපු ගමන් හැම කෙනා ගාම තියෙන පටවි ධාතු පටවි ධාතුව දන්නේ නැහැ. මම ඉන්නේ ගෑනු ශරීරයකද පිරිමි ශරීරයකද කියලා. පටවි ධාතුව දන්නේ නැහැ. මම ඉන්නේ පණ ඇති දෙකද පණ නැති දෙකද කියලා. නමුත් මේ පණ ඇති තෘෂ්ණාමාන සහිත පුද්ගලයා විතරක් මේක මගේ පටවි ධාතු කියලා අල්ලගන්නේ යම් ප්‍රදේශයක් කරනද ඒ ප්‍රදේශයට දුක ඇති වෙනවා. අල්ලගන්න ප්‍රදේශේ වැඩි වෙන්න වැඩි වෙන දුක වැඩි වෙනවා. ඉතින් ඒක නිසා ඒ මිනිස්යා මේ සීක භූමියක ඉන්නකොට භික්ෂු කියලා කියන්නේ එතකොට සඳහන් කරලා තියෙන්නේ භික්ෂු මේ සීක භූමියේ ඉන්නකොට වරක පුත්‍ජන චරිත රංගපානවා. වරක මේ චීනාශ්‍රව චරිතය රංගපාන වෙලාවක තේරෙනවා හොඳට භාවනා කරනකොට මේ ශාරීරික කියන සීමාවල් කඩලා ගිහිල්ලා එහෙම නැත්නම් ආශ්‍රව ප්‍රසවාස සීමාවල් කඩලා ගිහිල්ලා නැත්නම් මේ වම දකුණ කියන සීමාවල් කඩලා ගිහිල්ලා ඔක්කොම සමස්තයක් වශයෙන් පේන්න පටන් ඒ සමස්තයක් වශයෙන් පේන වෙලාවේදී අර පටවි ධාතුව පටවි කියන පෘථිවි කියලා ගත්ත එක පටවි ධාතු බවට පරිවර්තනය වෙනවා වෙනස් වෙන්න පටන් ගන්නවා ඉතින් මේ වෙනස් වීම මොලේ නරකීමෙන් ඇති දෙයක් වෙච්ච දෙයක්ද නැත්නම් වාපිච්චෙන් කිපිලා ඇති වෙච්ච දෙයක්ද නැත්නම් මේ මඤ්ඤණා කර කර හිටපු එක අභිඥාවකට වැටීමක් නිසාද පටවි ධාතු උදෙසම වෙනස් ආකාරයෙන් බලන්න වෙච්ච දෙයක්ද කියලා සුතමේ ඥානෙ තිබුණ නැත්නම් මෙයාට හිතනවා මොලේ නරක කළා කියලා. වරේකත් එක අරගෙන වහගෙන බලනකොට කය දැනෙනවා. භාවනා කරගෙන කරගෙන යනකොට ඒ කර්මණක් දිගේ ඒක නොදැනී යනවා. ඒතර මේ නොදැනී යාම සීල කැඩලා වෙච්ච දෙයක්ද සතිය කැඩලා වෙච්ච දෙයක්ද එහෙම නැත්නම් කවුරු හරි මොලේ සංඥාවල් වෙනස් කරලාද එහෙම නැත්නම් මොලේ අමාරුවක්ද ආයෙසරක් බලනකොට ආයෙත් පඩවි ධාතු වගේ පේන. ඇස් දෙක අරලා බැලුවට පස්සෙත් ඕකේ ගුණයක් හිටිනවා. ඇස් දෙක අරලා පේන දේ තියෙනවාද ඇත්තටම? ওই තියෙන දේද පේන්නේ කියලා ප්‍රශ්න එනවා. ඉතින් ඒ නිසා සීක පුද්ගලයාගේ තියෙන මේ අභිඥා ශක්තිය නිසා එයාට වර එක පටවි ධාතු විනිවිදින්න පුළුවන් වර එක විනිවිදින්න බැරි ඝන බාල ස්වරූපෙට පේනවා. ඉතින් මේ දෙක දැක දැක ඉඳලා කුයි වෙලාවකදී පරිඤ්ඤය ඥානයක් ආවට පස්සේ ඒක තමයි චීනාශ්‍රව කියලා කියන්නේ. ඒකිනත් පටවින් පටවිතෝ අභිජානාති පරිජානාති. හාත්පසීම දන්නා බුදුහාමුදුරේ පටවි ධාතුව සාක්ෂි කරගෙන පාඩම් පන්තියක් කරගෙන කොහොමද පෘථජ්ජනයා ඒක බලන්නේ කොහොමද සීක පුද්ගලයෙක් දිහා බලන්නේ කොහොමද ක්ෂීනාශ්‍රවෙන් වහන්සේක දිහා බලන්නේ කිව්වහම පටවි ධාතු උපමානයක් පාටපත් වෙනවා මේ මානසික தত্ত্ব එහෙම නැත්නම් මේ ප්‍රතිපදා தত্ত্ব එහෙම නැත්නම් මේ කෙලස් தত্ত্ব දැනගන්න. ඒක නිසා පටවි ධාතුව සාපේක්ෂ කරගෙන චීනාසවෙන් වාසෙත් බලනවා. බුදුන්සේ සඳහන් කළා තියෙනවා සෝපි ඒ කියන්නේ ඒ කියන කීනාශ්‍රව පුද්ගලයාත් පාඨවින් පාඨවිතෝ අභිඥානාති. අභිඥාය හොඳ විශිෂ්ට ඥාණයෙන් දැනගෙන පාඨවින් න මඤ්ඤති කියනවා. දැන් ඒකෙදි පෘ탁ජන පුද්ගලයා පාඨවින් මඤ්ඤති. පටවිය මඤ්ඤණා කරනවා. මේක අප්පා දීපු ඉඩම, මේක අම්මා දීපු ඉඩම, මේක මම දුවට දෙනවා, මේක මම පුතාට දෙනවා. මේක ඉඩම වටනාගම පර්ච් එකට මෙච්චරයි. මේක පොලියට තිබ්බොත්, උකසර තිබ්බොත් බැංකුව මෙච්චර ගිවා ආදිවාසී මේ මුරුංග ගහයට පුදිය ගත්ත මිනිහා ඒ ගහේ මල් ලැබිලා තියෙන නිසා ඒක gediy ඇදුනට පස්සේ කොන දේවල් ගැන කතා කර කර ගියේ ඇතුලේ කුසීතකමට බුදියාගෙන හිතන දේවල් වගේ පෘථිවිය අල්ලන මඤ්ඤණා කරනවා. ඒක තමයි පහුගිය ටිකේ දෙමළැත්තෝ ලංකාවේ ඉඳ මල්ලා ගන්න අවුරුදු 40ක 50ක මඤ්ඤණා තිබ්බා. ලොකු සැලසුම්. ඊට ශ්‍රී ලංකාවේ ඇත්තෝ ඒක කඩලා බින්දලා දාලා අපි යුද්ධ දිනුවයි කියලා මඤ්ඤණාවල් අර විදිහට දිගටම තාම යනවා. හැබැයි අපි අපි ආනතකට අපි එක්සේසත් කෙරුවයි කියලා කියනවා. නමුත් අර පැත්තේ මඤ්ඤණා අඩු වෙලත් නැහැ මේ පැත්තේ මඤ්ඤණා අඩු වෙලත් නැහැ. අපේ ආණ්ඩුවටත් අපේ හමුදාවටත් අපිත් මේ ඔත්තු සේවාවට ස්පාසුවක් තාම නැහැ. ඒ පැත්තේ ස්පාසුවත් අඩු වෙලත් නැහැ. එතන අඩු උනේ සෙබළු ටිකක් විතරයි. දෙපැත්තෙන් මඤ්ඤ නැහැ නෝ. ඉතින් මේකෙදි අපි කියන දැන් අපි දෙන්නලයි කියලා. ඒ කියන්නේ සිංහල වාසයෙන්. කවදා හරි අනිත් පැත්ත ගහපු දවසේ විජය කුමාර එන්ඩි ඉස්සලා මේක හිටියේ වෙන જાතියක් මඤ්ඤණා කර කර. යක්ෂ සහ නාග ගෝත්‍ර දෙක. අපි ඇවිල්ලා ආර්යයන් જાතියක් වශයෙන් අර සීර විනාශ කරලා අපේ සටන බොහොම සදාචාර සම්පන්න සටන. අපි මේ ශිෂ්ටාචාරයක් ඇති කරලා බුද්ධ ආගම මේකට ගෙනාවා කියලා අපි කොඩි දානවා. නැතර කුයින්ගේ પરම්පරාවෙන් ඇහුවනම් කඩප්පුලි නොකෑමන පාහර જાතිය. විජේ රජුරෝ කියන්නේම විජේ රජුරෝ කියන්නේම අක්කයි මල්ලි දෙන්න අයියයි නංගි දෙන්න විවාහලා හැදිච්ච දරුවෙක්. රටෙන් පිටුවහල් කරපු හිතුවක්කාරී. ඒක ලැබිලා කුවේණිය ළඟන මේ જાති විනාශ කරලා පස්සේ කුවේණිත් සහිත දරුවන් එලවලා දාපු කෙනෙක්. ඔන්න කුවේණි කියන හැටි අපේ પરම්පරාව. ඉතින් ඒ කුවේණි යම් දවසක තැවුණා නම් ඒ වගේ අපිටත් තැවෙන්න වෙනවා. මේ අතහරින්න වෙනවා මේක මේ අපි හිතාගෙන පටවි ධාතුව නෙවෙයි ආගම පැත්තෙන් බැලුවත් කර්ම සහ කර්ම පැත්තෙන් බැලුවා. ඉතින් කීනවට සිංහල කැමති නැහැ. සිංහයට ඕනලා තියෙන්නේ මේක ඒකාන්තව දේශේ අපේ මේ જાතිය අපේ මේ ආගම අපේ මේවා නිත්‍ය කරගන්න හදනවා සුඛ කරගන්න හදනවා සුභ කරගන්න හදනවා. ඉතින් යතින් බලනකොට බෞද්ධය දිහා බලනකොට ඒකට සිංහල සහ මේ බුද්ධ ආගමේ දේශීය වශයෙන් කල්පනා කරන જાතියක් ඉන්නවා. එතන මේ පටවි ධාතෝ බල නිවන් හදන්න යන නිවන් දකින්න යන කට්ටියක් තියෙනවා. ওই දෙගොල්ල අතරත් රණ්ඩු. බෞද්ධයන් අතර මේ જાතිය නැත්තම් මේ රට මේක නිත්‍ය කරගන්න හදන මේක බුද්ධියට සින්න කරගන්න හදන ඒක සඳහා බුද්ධ ධර්ම මේ ළඩමීම කරගන්න જાතිකුත් ඉන්නවා. එහෙම නැත්නම් මේ බුද්ධ ධර්මයේ තියෙන ධර්මයේ තේරුම් ගන්න මේ පටවි ධාතුව තේරුම් අරගෙන මේක මඤ්ඤණා නොකර සිටීමයි කරන්න තියෙන්නේ. ඒක නිසා පෘථග්ජන භූමිය ඉවත් වෙන්න වෙනවා. පෘථග්ජන භූමියෙන් ඇවිල්ලා මාමඤ්ඤ කියන තැනට ගේනවා. බුදුරජාණන්සේ මඤ්ඤණා නොකරව යම් කිසි කෙනෙක් ඒක தත්ත්වයටපත් වෙනවා බුදුරජාණන්සේ විධානයක් දෙනවා. පෘථජ්ජනයට විධාන කරන්නේ නැහැ. පෘථජ්ජනයට විධාන කරන බුදුරජාණන්සේ අයිතිවාසිකමක් නෑ. එයා ඇවිල්ලා තාම බුද්ධං සන්නංගච්ඡාමි කියලා නෑ. බුද්ධං සන්නංගච්ඡාමි කිව්වට පස්සේ ඒක නා බණ භාවනා කරන කෙනෙක් නම් වරින් වර වරින් වර ආනාපානිය ඇති වෙනව නැති වෙනව දැකලා තියෙනවනම් වරින් වර වරින් වර ආස මේ පිම්බීම හැකිලිම ඇති වෙනව නැති වෙනව දැකලා තියෙනවනම් වරින් වර වරින් වර වම දකුණ කියන එකත් පවා නැති වෙන බව දැකලා තියෙනවා නම් වරින් වර වරින් වර ඉඳගෙන ඉන්නකොට තමන්ගේ කයත් නෑ වාගේ තියෙන එක දැකලා තියෙනවා නම් එයා බුද්ධං සරණං ගච්ඡාමි කිව්වට එහාට ගිය කෙනෙක් එයාට කියනවා මා මඤ්ඤි. ඔගෙන මඤ්ඤනා කරන්න එපා. පටවිය පටවිය වශයෙන් අතර වයන්. දිත්තේ දිට්ඨ මත්තම් භවිෂ්‍යතිය ගැන කල්පනා කරමින් ඉන්න එපා. නමුත් මම ඒ දවස්වල කිව්වා මේ විහාර නින්දකම් පනතේ එක එක නිකායවල කොහොමද විහාරාධිපති අන්තර්පත් කරන්නේ කොහොමද බූදල් ලියලා දෙන්නේ කියලා. ලංකාවේ තියෙනවා විහාර සහ නින්දකම් පනත කියලා එකක්. දීපල මොකද විහාර සහ මේවට කියන්නේ විහාරත් තියෙනවා මේ පන්සල් ඒ වගේම කෝවිල්. ඒවට පනක් තියෙනවා. ඒකට ලොකු ආම්දරෝ දරුවා પરම්පරාවට කොහොමද මේක ලියලා තියෙන්නේ. ගීයන්ගේ ලියලා දෙනට වැඩි වෙනස්. ඉතින් ස්ථාවර වෙලා තියෙන එක සුද්ධ හරි ගස්ලා දීප එකක් තියෙන. අපිට තාම වෙනස් කරන්න බැරිනවා. ඉතින් එතකොට මාමඤ්ඤය කරන්න බෑ. ඒ ඒ ලොකු අහමුල් කෙනෙක් එහෙම මාමඤ්ඤය කරගෙන හිටිය ගණන් ගන්නට හිටිය ගෝලියෝ කියාවි මේ අපිට තිබුණු විහාර නැති වුණා අපිට විහාර තිබුණා අයිතිවාසිකම් නැති වුණා. මේ ලොකු අහමුල් අපරාධ මේක නාස්ති කරයි කියලා. ඉතින් ඒක නිසා සරුවචනාංශය කියන මේ මාමඤ්ඤි මේවා ගැන මඤ්ඤණා කරන්න එපා කියන මේ කතාව සාදරෙන් බාර ගන්නත් අයිතියක් තියෙනවා. ඒක පුද්ගලයාට ඒක සාධාරණ වෙන්නත් අයිතියක් තියෙනවා. ඒකට අපි කියනවා ආජීවය කියලා. ඒ විදිහට තමයි තේරුණාට පස්සේ මේ මඤ්ඤණා නොකරන ජීවිතයකට මිච්ඡා වාචා නොකරන ජීවිතයකට මිච්ඡා කම්මන්ත නොකරන ජීවිතයකට මිච්ඡා ආජීවය නොකරන ජීවිතයට යන්නේක පුද්ගලික දෙයක්. මේ තේරුම් ගතට පස්සේ මේ පටවි ධාතුව මඤ්ඤණා නොකරන තේරුම් ගතට පස්සේ ඒ වගේ පටලැ නැති තැනටපත් වෙන එක පටලවෙන්නේ නැති ආකාරයේ කතා, පටලවෙන්නේ නැති ආකාරයේ රටා, ක්‍රියා රටා, පටලවෙන්නේ නැති ආකාරයේ ජීවන රටාව හදාගන්න එක සාමාන්‍ය බුද්ධිය. එතනයි අද අපේ අඩුපාඩුව තියෙන්නේ. එහෙම නැතුව මෙතන ඉන්න කාටවත් මේ ආස්වාද ප්‍රසවාස භාවනා කරන යනකොට ඒකේ තියෙන වායෝ පොට්ටබ්බ ධාතුව ඔය පොට්ටබ්බ කියන එකත් ඇවිල්ලා තියෙන්නේ පඩවි ධාතුවට වගේ සම්බන්ධ මේ ඝර්ෂණය හැපීම වායෝ ධාතුවේ තියෙන මේ පොට්ටබ්බ ගතිය ඇතිවීම නැතිවීම දෙක වර එක තියෙන වර එක නැති වෙන ගතිය භාවනා කරන උඟ දෙනෙක් අත්දකින්න. නමුත් ඒකේ ඇති වෙන ගතිය ඇති වෙන විදිහට අපේ ජීවන රටාව ඇති කරන්නේ නැති වෙන ගතිය දකින්න විදිහට නැත්නම් ඇති වෙන ගතිය කියලා තියෙන මඤ්ඤණා නැති වෙන පැත්තරද කොහොමද ගත කරන්නේ කියන එක කමඨහන් වාර්තාවෙන් තමයි අල්ලන්න පුළුවන්. භාවනා කරන යනකොට Taman දකින අරමුණ පිළිබඳව පාවිච්චි කරන වචන ආකල්ප අහගෙන ඉන්නකොට හොඳට තේරෙනවා මේ ආස්වාසිය ගොරෝසු එකට කැමති මෙයා ගොරෝසු කැමති මෙයා සියුම් වෙනවට කැමති තව කෙනෙක් ඉන්නවා අතිසියුම් වෙනවට කැමති අර ගොරෝසුට කැමති එක්කන අතිසියුම් වෙනවට බය වෙනවා කම්පණයටපත් වෙනවා චංචල වෙනවා හයියෙන් හුස්ම ගන්නවා දමල ගන්න නැගිටලා යනවා ඉතින් ඒක හොඳට තේරෙන විදියට ලියන්නේ යෝගාවචරය දන්නේ නැහැ. යෝගාවචරය ලියන්නේ ඕක වසංගලා. ඉතින් මේ වසංගන දේ ඉස්මතු වෙන විදිහට ප්‍රමටහන සුද්ධ කරලා එහෙම නැත්නම් ප්‍රශ්නාලා කරලා දෙන එකේ වගකීම තියෙන යෝගාවචරයත නෙවෙයි. කර්මස්ථාන සුද්ධ කරන එක න දැනගන්න ඕනේ මෙයා ලව්ව මේක ඇද්දලන්න ඕනේ මේක කියව ගන්න ඕනේ මේක ලියව ගන්න ඕනේ. එයා ලව්වම ලියව ගන්න ඕනේ. මේ ආස්වාසේ සියුම් වේගන සියුම් වේගන යනකොට හොඳයි කියලා දෙහිතෙන්නේ භාවනාව වැරදි කියලා. සතිය දියුණු වෙනවයි කියලාද හිතෙන්නේ සතිය පිරිනවයි කියලාද? ශ්‍රද්ධාව වැඩි වෙනවද ශ්‍රද්ධාව අඩු වෙනවද? සමාධිය වැඩි වෙනවද සමාධිය අඩු වෙනවද කියලා. හැබැයි කටට උත්තර දෙන්න යන්න නරකයි. එයා ලියන දේ හොඳට විස්තර කරලා පෙන්නන්න ඕනේ. දැන් මේ කියන තාලෙට ගුරුසොට හුස්ම පේන එක හොඳයිනේ. නොපෙනෙන එකට බය වෙනව නේද? එහෙම නැත්නම් ගුරුසොට හුස්ම පේන එක හොඳ නෑනේ. සියුම් වෙන එක හොඳයි නේද? කියලා ඒ කිනා අතින් තේරෙනකොට එයාගේ මොළ ධාතුර වෙලාවක වැටෙනවා. මේ පඨවි ධාතුවේ නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ වායෝ පොට්ටබ්බ ධාතුවේ පඨවි බර ගරු කොටසට මම කැමතියි ලහු කොටසට කැමති නැහැ. ලහු කොටසට මම කැමතියි බර කොටසට කැමති නැහැ. ගරු ලහු කියලා දෙකක් තියෙනවා. මෙන්න මේ දෙක මම දන්න එකක් නෙමෙයි මාතුල ක්‍රියාත්මක වෙන මම අනිවාර්යයෙන්ම මගේ හැම ක්‍රියාවක් පාසම වචනයක් පාසම හිතවිල්ලක් පාසම තියෙන එකක් ඒක කියවෙන්නේ නැහැ කියන එක වටිනාකම තේරෙන්නේ නැහැ කිව්වට ගුරුසෝස්මට කැමති සිංහසට කැමති නැහැ කියලා ඒක මම නෙවෙයි ඒක මගේත් නෙවෙයි ඒක මගේ ආත්මයක් නෙවෙයි ඒක මගේ ජම්ම ගතියක් ඒව අනුසේ වශයෙන් අපේ හිතේ තියෙන්නේ ඒක මේ ඉඩම් බෙදනකොට හරි වෙන දේවල් කරනකොට ඉන්නේ ඔක්කොම අයින් කරලා අයින් කරලා අයින් කරලා මේ හුස්ම වගේ එහෙනම් මේ කයේ වැටෙන පටවි ධාතු වගේ දෙයක් දිහා හොඳට හැක් පිට හැක් කියලා බලන ඉන්නකොට ඒකේ වෙනසෙදී ගුරුසෝස්මට කැමති එකනා සිංහයට කැමති නැහැ සිුම් වෙන එකට කැමති නැහැ ආයෙ ගොරෝසු වෙනට කැමති නැහැ. ඉතින් මේ පාඩවි ධාතුවේ නටන රංගනේ අපිට කිසිම පාලනයක් නැහැ. අපි කින්දක් අහන්නේ නමුත් ඒකෙන් එක කොටසකට කැමැතිලා අනිකට අකමැතිලා අපි ආතතියක් ඇති කරගන්නවා. අපි අසහනයක් ඇති කරගන්නවා. ඒකල එක නැති කරන්නත් ඉල්ලනවා කාගෙන්ද? මේ එකක්වත් අපි අනිදිට වැඩ කරන්නේ. ඒක බාර ගන්නවයි කියනනම් කවුරු හරි හොඳයි හොඳයි මම මේ ගරුපටවි ධාතුව ලව් කරලා දෙන්නම් කියලා බොරු කාටවත් කරන්න බෑ. ඒක නිකන් කරන්න පුළුවන් කෙනෙක් නෑ. මොකද ඒවා ක්‍රියාත්මක වෙන්නේ න්‍යාය ධර්ම වල හැටියට. කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, උතු නියාමයට තමයි යෝ ධාතු ක්‍රියාත්මක වෙන්නේ. මේ අපි බාම් ගෑවට, අපි නස්සත්තර බැලුවට, අපි හීන පලාපල බැලුවට වෙනස් වෙන්නේ නෑ. ඒවා පොඩ්ඩක් ඔය එහෙම කරලා දෙන්න පුළුවන්. ඒකෙන් කරන්නේ කඩා වඩා ගැනීමක් විතරයි. ඉතින් ඒ සීක පුද්ගලයාට මේ ආරවුල තියෙනවා. මොකද එයා භාවනා කරනකොට මේ පටවි ධාතුවේ වෙනස්කම් පේනවා. ආස්වාස් ප්‍රස්වාසයේ වෙනස්කම් පේනවා. පොළවේ ඇවිදිනකොට වම දකුණු වෙනස්කම් පේනවා. ඉතින් වෙනස්කම් වලට අකමැති જાතියක් ඉන්නවා. කැමැති જાතියක් ඉන්නවා. ඉතින් අකමැති જાතියට නම් කරන්න බලා සමත භාවනා කට්ටිය කියලා. ඒගොල්ලෝ ඒක නිත්‍ය කරන සම්මත කරගෙන ඉනවා. විපස්සනා භාවනා කරන අය මේ බලන්න ගත්ත ඉස්සරහට ගත්ත අරමුණෙත් තියෙන මේ පටවි ධාතුව වෙනස් වෙන්න පුළුවන්. මගේ මන අපිට නොපිහිටන්න පුළුවන්. ඒක හේතුඵල ධර්මයන්ව වෙනස් වෙනවා. මට තියෙන්නේ බලන එක විතරයි බල්ල වාර්තා කරන එක විතරයි. නමුත් මේක මනාපයි මේක අමනාපයි දෙක ආපු ගමන් වාර්තාව සම්පූර්ණ පක්ෂග්‍රාහී වෙනවා. අහගෙන ඉන්න කාට සම්පූර්ණ වැරදිතරතුරක් යන්නේ. ඉතින් ඒක නිසා ක්‍රිකට් මැච් එකක් ගහනවා නම් ඒ ක්‍රිකට් මැච් එක වාර්තා කරන මිනිහා රේඩියෝ එකට දේශීය මිනිසෙක් නම් ඌ දේශීය කණ්ඩායම ජය ගන්නකොට සතුටු විදිහට වාර්තා කරනවා. පිටින් ආපු කණ්ඩායම වාර්තා කරනකොට ඒක නැද්දකින් විතරක් හතුරෙක් ඇවිල්ලා අපිටත් ගහලා ගියයි කියලා අර කමෙන්ටරි එකක් දෙන්නේ මේ එක පැත්තකට බර වෙලා. ඒ වළක්වන්න බෑ. ඒක කියන හියුමන් එරර් කියලා. ඒ වගේම ක්‍රිකට් මැච් එකේ අපි කිව්වොත් අම්පයර්ස්ලා ලංකාවේ කෙනෙක් නම් ඌට කොහොමඩක්වත් ලංකාවේ මිනිස්සෙක්ගේ ලංකාවේ ටීම් එකේ එකක් අවුට් එකක් දෙන්න බෑ. ඒක සලකා බලන්න කියනවා. එහෙම නැත්නම් අවුට් නෑ කියනවා. ඉතින් අර ආගන්තුකව ආපු කට්ටිය එතකොට ඇපීල් කරනවා. එහෙම වෙන්න බෑ මේක මේ අවුට්. ඉතින් ක්‍රිකට් ගහිල්ල පැත්තක තියලා දැන් මේ නඩු. ඉතින් මේකට කෙරුවේ කැමරාවක් දැම්මා. තර්ඩ් අම්පයර් කෙනෙක්. කැමරාව කවදාකවත් හියුමන් එරර් එක නෑ. කැමරාව තියෙන එක ওই ලෝකල් කියලා නෑ පිටින් ආව කියලා නෑ ඒක ඒක වශයෙන් පෙන්වනවා. ඒතර කැමරාව බලන්න කියනවා අම්පයටත් එන්න කියනවා ලෝකල් ටීම් එකේ නායකටත් එන්න කියනවා විසිටිමුත් එන්න කියලා බලන්න දැන් මොකද කියන්නේ? මේ මේ කැමරාව බොරු කරලා තියෙනවා. අන්න කැමරාවේ කෘත්‍යය තමයි සතිය කරන්නේ. ඔබ තීන්දුව කෙරුවොත් ඒකාන්තෙම හියුමන් එරේක තියෙනවා මේ මිනිස්යාගේ තියෙන හිත කොහොමඩක්වත් පක්ෂග්‍රාහී. ගොරෝසු ආනාපානෙට කැමති එක්කන සියුම් එකට කැමති නෑ. දෙක එකට හිටින්න බෑ. සියුම් එක බලාපොරොත්තු භාවනා කරන එකට ගොරෝසුක පේන්න බෑ. ඒ නිසා යා කරන අර්ථකතනය කමඨාන් වார்த்தාව ඒකාන්තයෙන්ම ඒ ජම්ම ගතිය හෙලි කරන එකක් ඒක විශාල රෝග නිర్ణයක්. ඒ රෝග නිర్ణයේ ලස්සන වගකීම වටිනාකම යෝගාවචරයට තේරෙන්නේ නැහැ. ඒක දැනගන්න ස්වරූපෙන් ගුරුවරයා මේක අහගෙන ඉන්න ඕනේ. ආලයට කියන්න ඕනේ මෙන්න මේ ආනාපාන සිවුම් වේගෙන සිවුම්ගෙන යනකොට භාවනාවට උනන්දුවක් සතුටක් ඇති වෙනවද? නැත්නම් සිවුම්ගෙන සිවුම්ගෙන යනකොට හයියෙන් හුස්ම ගන්න හිතෙනවද? නැත්නම් දස සලුවක සාදාලා නැගිටලාන්න හිතෙනවද? නැත්නම් හිත නින්දට වැටෙනවද? කියන එක යාළුව එයාගේ බබාගේ භාෂාවෙන් කියන්න අරින්නවා. කියලා ඒත්තු ගන්නන්න ඕනේ මෙතන එහෙමනම් ගොරෝසු ආනාපානට එනකොට සතුටකුත් සිවුම් වේගෙන යනට ඒකට සිවුම් ද්වේෂයකුත් තියෙන නිසා නේද මේ සියුම් ආනාපානසීදී හයියෙන් හුස්මක් ගන්නෙ. කෙලියට වටින් අල්ලලා දෙන්න ඕනේ. ඔයා නොදැන ගත්තට ඔයාගේ ආරයක් තියෙනවා. ජම්ම ගතියක් තියෙනවා. අන්නේ ජම්ම ගතිය නිවනට දියුමු කරලා තියෙන්නේ මොන න්‍යාය පත්‍රයට වැඩ කරන්නේ කියලා. අන්න මේක තේරුම් අරගෙන සියුම් උනත් ගොරෝසු උනත් දෙකටම සමහිත ඇති කරන මේකේ හේතුඵල ධර්මයේ තේරුම් ගන්න. යන කෙනා එහෙම ගිය කෙනා සාර්ථක වෙච්ච එකනා මේ පෘථිවි ධාතුව අභිනන්දනය කරන්නේ. ඒක මඤ්ඤණා කරන්නේ පෘථිවි ධාතුව නිසා ඇති වෙන මනාපමනාප දෙකයි මෙයා බලන්නේ. මේ පෘථිවි ධාතුව নানা ආකාර භූමිකා රංගන රංගනකොට මේකට මනාපේ මේකට අමනාපේ මතුවෙනවා. ඒ නිසා පටවින් න මඤ්ඤති පෘථිවිය නෙවෙයි බලන්නේ මේ පෘථිවි ධාතුව නෙවෙයි වායෝ පොට්ටබ්බ ධාතුව නෙවෙයි ඒක රංගන රංගනකොට මගේ හිතේ ඒකට දක්වන ආකල්පේ මොනවා එකක්ද යම් හේකින් පෘථිවි ධාතුවේ ගොරෝසුකට කැමති කෙනාට නම් සිවුම් එක දකින්න බෑ බය වෙනවා කම්පා වෙනවා සිවුම් එකට කැමති චෙක්නා ගොරෝසු වෙනකොටම චෝදනා කරනවා ඒතකොට තමන්ගේ හිතේ ඇතිවෙච්ච අර මනාපමනාප දැනගන්න ශක්තියක් නැති වෙනවා එයා ඒක මේ විනිශ්චයකාරයා යුක්තිය පැත්තට ගියා වෙනවා නැත්තම් විත්තිය පැත්තට ගියා. ඒතර ගියගම විනිශ්චයකාරයාගේ තියෙන විනිශ්චයකාර ගතිය නැති වෙනවා. ඒ නිසා විනිශ්චයකාර බෙන්ච් එකේ ඉඳගෙන දෙපැත්තට හේතු කාරණා දක්වන්න පුළුවන් නම් දෙපැත්තේ කාරණා සලකා බලලයි දෙන්නේ උදා තීන්දුව නිදාස්. කාරණා සලකා බලන්න බැරි ගතිය තමයි පුත්‍ජජන කියන්නේ. එයා හැම වෙලාවෙම පූර්ව නිගමන සහිතයි. එතකොට අර සීක පුද්ගලයා පූර්ව නිගමන අභියෝග කරන තැනට එනවා. මේ කියන පුසිතවා කතකරණියෝ ඔහිත භාරෝ අනුප්පත්ත සදත්තෝ කියන එක නා පටවි ධාතුව නෙමෙයි ඇහ ගහගෙන ඉන්නේ පටවි ධාතුව රංගනේ රංගනකොට මගේ හිතේ ඇතිවෙන්නේ රාගෙද මගේ හිතේ ඇතිවෙන්නේ ද්වේෂයද මේක පටවි ධාතුවම තමයි ගරු එකට රාගය එනවනම් ලහු එකට ද්වේෂය එනවා ලහු එකට රාගය එනවනම් ගරු එකට ද්වේෂය එනවා මේ පටවි ධාතුව වෙනුවට ආපෝ ධාතුවට කැමති වෙනවා කියන එක නෙවෙයි මෙතන කියන්නේ පටවි ධාතුවේම ගරු ලකුණටයි ලහු ලකුණටයි අතර වෙනසක් ඇති වෙනවා. පටවි ධාතුවේ දුර තියෙන ලක්ෂණය ළඟ තියෙන ලක්ෂණය අතර මනාපමනාප වෙනස් වෙනවා. පටවි ධාතුවේ අජ්ජත්තයි බහිද්දයි කියන එක මත <clears throat> මනාපමනාප වෙනස් වෙනවා. පටවි ධාතුව ගොරෝසුසියම් මනාපමනාප මෙන්න මේ හොල්මන් කරන්න හේතු වෙච්ච පටවි ධාතුව සබ්බදම මූලපරියාය සූත්‍රයෙන් උපමාන 24න් එකක්. මේක අල්ලගෙන කියලා දෙන්න පුළුවන් බුදුජාන් වහන්සේට මේ ක්ෂීනාශ්‍රවයන් වහන්සේ නමක් වෙනකොට එයා පෘථග්ජන භූමියේ ඉඳලා ශේමක්ෂේක භූමියට ඇවිල්ලා අනුපත්ත සදත්තෝ සෝවාන් සකදාගාමී අනාගාමී පිළිවෙලින් ඒ තමන්ගේ සත්‍ාර්ථයටපත් වෙච්ච කෙනා එයාට තේරෙන්න පටන් ගන්නවා මම මෙතෙක් කල් පටවි ධාතු අල්ලන කොච්චර කතන්දර හදලා තියනවද මඤ්ඤණා කරලා තියනවද මේ මෑතක් වෙනකම් මම මේකෙන් මගේ දියුණුව නොදියුණුව බැලුවා මනාපේ මනාප බැලුවා දැන් පටවි ධාතුව මට අදාළ භාවයක් නැහැ. අදාළ භාවයක් නැත්තේ මගේ හිත ඒකටයි මේකටයි කියලා සැලෙන ගතියක් නැහැ. පටවි ගුරුසු වේවා සියුම් වේවා කියලා සැලෙන ගතියක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට හිත මේකෙන් මෑත් කරගන්නවයි කියලා මේකට කියන්නේ. මෑත් කරගන්න බෑ. මොකද මේ මමයා පටවි ධාතුවත් එක්ක කොන්ත්‍රාත්යක් ඇතුව තමයි වැඩ කරන්නේ. පඨවි ධාතුව සම්බන්ධ කරගන්න නැතුව මම යට ඉන්න බෑ. ඒ නිසා පඨවි ධාතුව මඤ්ඤණා නොකර ඉන්න හැම වෙලාවෙදීම සක්කාය දිට්ඨියට පදනම නැති වෙනවා. සක්කාය දිට්ඨිය පඨවි ආපෝ තේජෝ ආයෝ මත තමයි ප්‍රතිෂ්ඨාව ලැබලා තියෙන්නේ. එතකොට මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන එක තමන්ගේ මඤ්ඤණා ශේෂ්ත්‍රේ නැත්තම් කතන්දර ගොතන එකේ එහෙම නැත්තම් අබිරමණය කරන එකෙන් අයින් වුණාට පස්සේ අර මමයට අඩිය ගහගන්න පදනමක් හොයාගන්න ආහාර නැති වෙනවා. පොහොර නැති වෙනවා. ඒක නිසා හිතෙන්ද යනකොට يعني මේ පටවි ධාතුව ක්ෂය වේගන ක්ෂය වේගන යන අතරේ ඒකට කලබල වෙන්නෙත් නැතුව ගුරුසු විවා කියලා හිතන්නෙත් නැතුව ගුරුසු වීම වැරදිලක් කියලා හිතන්නෙත් නැතුව නැත්නම් සියුම් වෙනකොට සියුම් වේවා කියලා හිතන්නේ නැත්නම් ඒක වැරදිලක් කියලා හිතන්නේ නැතුව ඕක අපේ මේ කතන්දර ගෙතිලෙන් අයින් වෙච්ච දවසට 24න් එකක් අපි නිවන් දකිනවා. ඇත්තටම 24ක් නෙවෙයි ගොඩක් ඇති බුදුහාමර අපිට නිදර්ශන වශයෙන් දීලා තියෙන 24යි. ඒක සම්බන්ධයෙන් නිවන් දකින්න පුළුවන්. ඉතින් මේක අපි දැනටමත් අත්දකලා තියෙනවා. ඒ මොකද අපි යම් වෙලාවක ආපෝ ධාතුව ගැන කතා කරන වෙලාවේ පටවි ධාතුව අපේ විශේෂීත්වය ඇත්තෙම නැහැ. ඉතින් අපිට අවස්ථාවල් තියෙනවා මේ ජීවිතේ මේ වතුරට රණ්ඩු කරන වෙලාව. ඉදමට නෙවෙයි. ඒ වෙලාවට ඉඩම් කියන එක අපේ ශේෂ්ඨයෙන් අයින් වෙලා. එතකොට ඒක අපි දන්නේ නැති එකක් නෙමෙයි. ඒක අයින් වුණයි කියලා අපෙන් කෑල්ලක් අඩු වෙන්නෙත් නැහැ. අපේ අවධානය වෙන තැනකට යන එක විතරයි තියෙන්නේ. ඒ නිසා චින්තාමේ වශයෙන් අපිට පුළුවන් මේ පටවි ධාතුව පිළිබඳ ඇල්ලීගෙන බැඳීගෙන කොල්ලබබත් එක්ක දෙල්ලම් කරනා වගේ ඉන්න මිනිස්සයාටම ජීවිතේ කොටසක් තියෙනවා ආපෝ ධාතුවත් එක්ක ඇලී බැඳී සැරකට වෙලා. එතකොට මොකද වෙන්නේ පටවි ධාතුවට? එතකොට මොකද වෙන්නේ තේජෝ ධාතුවට? ඒ නිසා අපි මේක චින්තාමේ පැත්තට දාලා බැලුවොත් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් වට විලාසවත් එක්ක කතන්දර ගොත ගොත ඉන්නව නෙවෙයි. සමහර වෙලාවකට විතරයි එන්නේ. ඉතින් ඒ නිසා ඊතුරු අවස්ථාවල එනව තමයි සබ්බදම මූලපරියායේ ඊතුරු උපමානවල තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට මේක අත්දකපු නැති එකක් කියන්න බෑ. නමුත් එන එන පටවි ධාතුව ඉස්මතු වෙන ඉස්මතු වෙන වාරේ අපිට මේ විදියට චින්තාමේ වශයෙන් උදව් වෙයිද? නැත්නම් ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ මතුවෙන්න පටවි ධාතුවයි ওই පටවි ධාතුව නැති වෙනවා. ඒසාව පටවි ධාතුව මත කතන්දර ගොතන්න එපා. ඕක ඔතනින් නතර කරපන්. ඊගාට එන තේජෝ ධාතුවට ප්ලාස්ටිලා හිටපන් නැත්නම් වායෝ ධාතුවට ප්ලාස්ටිලා හිටපන්. පෘථජ්ජනට කොහොමදත් බෑ. එයා උප්පු අරගෙන උප්පු කොට්ටයට තියාගෙන හරි බුදියන්න ඕක මේ තාත්තගේ බූදලිය. එතෙන් දරුවට දෙන්න තියෙන දේ. ඉතින් ඒ නිසා එයා ඒක ඇසුරු නොකලත් ඒක සම්බන්ධ ආතතිය දවසේ පැවිසි අතර උපදිනවා යාර. කතන්දර කිතිල කවදාකවත් එයා වතහරින්නේ නැහැ. නමුත් පටවි ධාතුව කවදාකවත් මේ පුද්ගලයා පිළිබඳ කතන්දර ගොතන්නේ යන්නේත් නැහැ. පටවි ධාතුව එහෙම කන්නේ. අපි මෝඩයා පටවි ධාතුව වලන කතන්දර ගෙතුවට පටවි ධාතුව මෝඩයා වලන කතන්දර ගොතන්නේත් නැහැ. රහතන් වහන්සේ වලන කටයුතු කරන්නේත් නැහැ. මොකද ඒක අනාත්ම දෙයක් නිසා. ඒ නිසා පටවි ධාතුව මඤ්ඤණා කරන්නත් එපා. පටවි ධාතුවෙන් මේ මම මේ මනින්නේ ලෝකේ නම්බුකාරකම මනින්නේ කුලවන්තකම මනින්නේ ඉඩම් තියෙන ප්‍රමාණය. පෘථුවිය කොච්චර තියෙන කියලා විදිහට සමහරු පටවි ධාතු වෙන් පටවි ධාතු පදනම් කරගෙන ලෝකෙ බෙන්ලා තියෙනවා. පටවි ධාතුයෙන් පරිබාහිරව පටවි ධාතතෝ සත්‍යමි විවක්තිය වෙනත් මෙන්ලි ක්‍රමයක් තියෙනවා. ඒකත් නැහැ. එන පටවි නාබි නන්දති. මේ පෘථිවි ධාතු අල්ලගෙන නටන මේ මිනිස්සයත් මේ මිනිසුන්ට නටවන්න හේතු වෙන පටවි ධාතුවත් අභිනන්දනය නොකර ඉන්නවා මැරෙන්න ඉස්සෙල්ලා මේ ජීවිතේ ඉඳද්දිම මේ ඕලාරික කය තියෙද්දිම ඉතින් එහෙම එකක් කරන්න පුළුවන්ද කියන එක විද්‍යාවට හිතන්න අමාරුයි මේ කයේ තියෙන මේ පඨවි ධාතු කොටස් අභිනන්දනය නොකර මේ පඨවි ධාතුව පරිභෝග කරන්න පුළුවන්ද කියලා ඒක කරනකොට හිතනවා මේ නම් මේක ගුඪ ධර්මයක් වෙන්නේ නැති මැජික් එකක් වෙන්නේ නැති මායාවක් වෙන්නේ නැති කියලා. නමුත් අපිට මේ කය පරිභෝග කරන්න පුළුවන් ආපෝ ධාතුව පැත්තෙන් බලලා. සෙම කිපිච්ච වෙලාවක්. පිත්ත ධාතුව පැත්තෙන් බලලා. ඒසොල් පටවි ධාතුව නැහැ. පටවි ධාතුව අපි අවධානයෙන් පැත්තට ගිහිල්ලා. චින්තාමේ වශයෙන්. අන්නේම කල්පනා කරන යුගයට අපි කියනවා එක්ක සේක නැත්තම් සේක ප්‍රතිපදාටපත් වෙච්ච කෙනා. අන්තිමට තීරුම් අරගන්නවා මේ පඩවි ධාතුවක් තියෙනවා මේ බැලිය යුතුයමයි කියලා කියන්නත් මනුෂ්‍යකට අයිතිවාසිකමක් තියෙනවා. එතකොට යාට අනිවාර්යයෙන්ම ආතතිය සහ අසහනේ එනවා. මේ පටවි ධාතුව නැහැ. පටවි ධාතුව තිබීම අවිද්‍යාවක ලක්ෂණයක්. එනිසා මම ඒක නැති කරන තැන කටයුතු කරලා සාක්ෂාත් කරපු කෙනෙකුත් ඉන්නවා. ඒ අයට තමයි කියන්නේ කීනාසවා, වුසිතවා, කතකරණියෝ කරන ලද වැස බඹතර වැස නිම කරන ලද කෙනෙක්. එයත් පටවි ධාතුව ඇසුරු කරනවා. හරියට නිලුම් කොලයක් උඩ තියෙන වතුර කඳුලක් වගේ නිලුම් කොලේ තරවිලා නැහැ. නෙළුම් කොටි චින වතුර කඳ මණිකක් වගේ එක උඩ එක ගෑවිලා තිබුණාට දෙක සම්මර්ෂණය කෙරුවට පරාමර්ෂණය වෙන්නේ නැහැ. ගා ගන්නෑ. ආන්නේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක දැනටමත් නැති එකක් නෙවෙයි. නමුත් මෙතන කියන මේ පරිඤ්ඤය ඥානෙට ගියාට පස්සේ අභිඤ්ඤය කියන ඥානෙට ගියාට පස්සේ අපිට පටවි ධාතුව පාවිච්චි කරන්න පුළුවන්. පටවි ධාතුවට ගැති නොවි, පටවි ධාතුවට වාල් නොවි, එහෙම වුණයි කියලා පටවි ධාතුව අපිට අවතක්සේරුවක් කරන්නේ අඩුවෙන් සලකන්නේ පටවි ධාතුව ගැන හුඟක් සලකලා කටයුතු කරනවායි කියලා පටවි ධාතුව අපිට දුක් නොදී සිටීමට පොරොන්දුකුත් නැහැ. ඉතින් ඒක නිසා මේ පටවි ධාතුවත් එක්ක කටයුතු කරනට ඒක න්‍යාය ධර්මයට යන්න අරින්න එහෙම නැත්නම් කියනවා හේතුඵල ධර්මයට යන්න අරින්න පටිච්චසමුපාදයට යන්න අරින්න ඒ නිසා පටවි ධාතුව අල්ලගෙන කතන්දර ගොතන එක නතර කරන්න කියලා. ඒක නතර කිරීම තමයි චීනාසයන් වහන්සේකට වෙනදී. පටවි නැතිකම නිසා නෙවෙයි කතන්දර ගන්න හේතු නැතුව නෙවෙයි. නමුත් දන්නේ කතන්දර ගොතන්න ගොතන්න අවිද්‍යාවටයි පොහොර වැටෙන්නේ. එහෙම නැත්නම් පටවි ධාතුව නැති එකක් පාටපත් වෙනවා කියලා පිරිනුවම් පෑවට පස්සේ නෙවෙයි පිරිනුවම් පාට ඉස්සරළම මේක දීලා දාලා තියෙන්නේ. එනිසා පිරිනුවම් පානවා කියලා මරණ මොහොතදී මේක අත්හරිනවා කියන එක එච්චරම අමාරු දෙයක් නෙමෙයි පෘථජ්ජනයත් එක්ක බලනකොට. පෘථජ්ජනයට වෙලා තියෙන්නේ මේ මගේ කියාගත්ත පටවි ධාතුව අන්‍ය පටවි ධාතුන් එක කලවම් වෙන එක තමයි මරණය කියන්නේ. Ash to ash soil to soil කියලා මේ කතෝලික මරණවලදී පස පසට එකතු වෙනවා අලු අලු වලට එකතු වෙනවා කියලා මිනි පෙට්ටිය වලට පස් ටිකක් දානවා. මේ මේ අම්මගේ කියන හිටපු පටවි ධාතුව අනික් පටවි ධාතුව දිවිලා යනවා. ඉතින් හුස්ම ගන්න බෑ. පුදුම බයයි මරණය ගැන හිතනකොට. මේ මරණ ගැන කෝක වෙතත් කිස් ගහක් කැලවිලා ගියත් බයයි. ඒ ධාතු කොටස ගියයි කිය. දටක් කැලවිලා වැටුනොත් ඒත් බයයි. මේ පටවි කියන කොටස මේ පණතියෙදි Tamange ඇඟෙන් නිකුත් වෙනකොට බයයි. ඒ නිසා සර්වඥාන් සඳහන් කරලා තියෙනවා කක්ක පිට වෙනකොට බලන්නේ කිය. අසුචි පිට වෙනකොට දැන් පටවි ධාතුව පිට වෙනකොට සන්තෝෂයක් වෙන තැනක් ඔයි. පිටින් ආපු එකක් තමයි. දැන් මේක මගේ එකක් අනේ. බත්තල කක්ක නෙවෙයි. මගේ එකක් මගේ එකක් පිට වෙනකොට බලන්නේ කියලා කියන උච්චාර පස්සාව කම්බේ සම්පජානකාරී දතක් වැටෙනකොට වගේ කෙස් ගහක් යනකොට වගේ එන්නේ නැහැ. පුදුමාකාර සාන්තියක් තියෙනවා. ඉතින් අපිට ගණන් උගන්නපු සර් කතෝලික මිනිස්සු ගහනවා හරියට. ඉතින් කියනවා උඹලා ඔය නිවන් දකින්න කියනවා මට නම් තේරෙන්නේ නැහැ. මට හැබැයි මේ කක්ක කරනකොට චූ කරනකොට තියෙන විමුක්තිය නම් හොඳට තේරෙනවා ඒක ඇස්පනා අපිට කිව්වා. නිවන් කතාවක් නැහැ. බලනකොට බුදුහාමුදුර ඒක තමයි කියන්නේ උච්චාර පස්සාව කම්පේ සම්පජානකාරී හෝති. මේ පඩවි ධාතු අපෙන් පිට වෙනවා. පිට වෙනකොට සතුටක්. ඒ අසුචිය ඒ ඒ කැලස්ටික කක්ක ටික පිට වෙනවා. ඉතින් ඒ වගේම දෙතිස් කොණපේ හැම දෙයකම දෙතිස් කොණපේ ඔක්කොම මුල් ටිකේ තමයි කේසාලෝමානකාදන්ත තචෝ මන්සන්නාරු අට්ටි අට්ටි මිජ්ජා වක්කං හදයන් යකනං කිලෝමකම් පියකම් පප්පාසං අන්තං අන්තගුණ උදරියං කරීසං ওই ටික පටි වලට වැටෙනවා. ওই ටික පටි වලින් අපෙන් ඔපරේෂන් කළා හරි කෑල්ලක් අයින් කරන එකක් ගැන හිතන්න බෑනේ. මේ පුදුමාකාර ක්‍රියා වැඩ පිළිවෙලක් තියෙනවා. පොඩි කෑල්ල බයොප්සි එකට හරි කවන්න කෑල්ලක් අයින් කරන්න හදන්න බෑනේ. ලොකුම තියටර් එකට ගිහිල්ලා කෑල්ලක් ගන්න ඕනේ. ඒ වෙනුවට කක්ක මුත්‍රා පිට වෙනකොට පටවි ආපෝ පිට වෙන තැන පේනවා. මේ වගේ ජීවත් වෙනකොට මේ හලන ගතිය පෘථජ්ජනය නොදන්න දෙයක් නෙවෙයි. සීක පුද්ගලයා නොදන්න දෙයක් නෙවෙයි. මේට සාපේක්ෂව බැලුවොත් මල පහ වෙනවයි මල කුණක් බාටපත් වෙනවා. මල කුණක් බාටපත් වෙනවා කියලා කියන්නේ මල පහ ගන්න එකම තමයි. ඒක පටවිය ආව පටවිය ධාතුවට එකතු වෙනවා. ආපහු ඇඟේ තියෙන පටවිය ධාතුව පටවිය ධාතුවට එකතු වෙනවා. ඉතින් ඒකට සූදානමක් තියෙනවා රහතන් වහන්සේ. එක පැත්තෙන් කියන්න පුළුවන් මරණ අනුස්සතිය කරලා කරලා කරලා එයා මරණය තුලින් අමෘතය දැකලා තියෙනවා. ඒ නිසා මරණයට බය වෙන දෙයක් නැහැ. ඒ කියන්නේ ජීවිතයකට එන සිත උසස්ම බයයි. ඒකත් හැල් වෙලා යනවා. ඊට පස්සේ මේ පටවි ධාතු ඉන්ද්‍රදිම ක්ෂය වෙලා යනවා, වැය වෙලා යනවා, ක්ෂය රෝගේ රෝගේ හැදලා යනවා. පිළිකා රෝගේ හැදලා තියෙනවා කියනවා. ඉතින් ඕක කොහොම තමයි. ඉතින් ටික ටික ගෙවිලා ගියත් එකවර මැරලා ගියත් ඔච්චර තමයි. ඉතින් අපි හිතන නෑ නෑ පිළිකාවක් ඇච්චාම අල්ලපු ගෙදර කට්ටියට තමයි. මොකද ටික ටිකනේ මැරලා යන්නේ. ක්ෂය රෝගේ තමයි ඉස්සර තියෙන භයානකම ලෙඩේ. ඒක ක්ෂය වෙනවා. ක්ෂය රෝගේ නැති කරා. දැන් මේ ළඟදී ඒඩ්ස් ආවට පස්සේ ආයෙ ක්ෂය රෝගේ ඇවිල්ලා. ඒඩ්ස් වලින් අඟ දුර්වල වුණාට පස්සේ ශරීරක විස බීජය ඇවිල්ලා ඉතින් ආය වෛද්‍ය විද්‍යාව කියනවා අපි නැහැ කියලා තමයි කොඩි දැම්මේ. නමුත් ආයෙත් ඇවිල්ලායි කියලා. නැති වෙලා නැහැ. පුදුම බයක් තියෙන මොකද මේ මිනිස්සු එකවර මැරලා යනකොට අල්ලපු ගෙදර මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. ඌ පුච්චලා හරි වතුර දාලා හරි ෂේප් කරන්න. මේ බල බල ඉඳදී මේ මිනිස්සු මැරනකොට බලා ඉන්න මිනිස්සුගේ තොලකට වේලිලා යනවා. හුස්ම ගන්න බැරි වෙනවා. උගුරකට වේලෙනවා. අර කපුටෙකුට කවුරු පිහට්ටක් දැක්කවා. පින්නන්න බෑනේ කවුරුට කපුට පිහට්ට. උන් සම්මන්ත්‍රණ පවත්වලා කෑ ගහලා කියනවා මේක වෙන්න දෙන්න බෑ. අපේ සහෝදරගේ තට්ටක් ගැලවිලා. අපි මේකට විරුද්ධව හටන් කරන්න ඕනේ කියලා. ඉතින් මාළුකාරයෝ කවුරු පියාට දෙකක් කෙල්ලනවා මේ මාළු කඩේ. නු දන්න තෝ ගියොත් තොටත් වැඩ තමයි නහව ගහලා එල්ලලා තියෙන්නේ. එන්නේ නැහැ එක එකක්. ඉතින් මේ පඩවි ධාතුව ක්ෂය වෙනවා දකින්න පුදුම බයයි. නමුත් මේ සීක ප්‍රතිපදාවේදී ඒක අපි හොඳට දකිනවා ශරීරයේ කොටස් වරින් වර වරින් වර විය කියලා යනවා. ගිහිල්ලා ඉරට හඳට නොකිය හොර රහසේ කාලය වියකෙනවා. net ආදාන්නට බැරි ලෙස රූපේ කෙමෙම්ම කී යනවා. මුසින් හරියමාරු. විශේෂම තමයි ප්‍රියම්බිකාවගේ රූපේ මැකිලා යනකොට හිතා ගන්න බෑ. තමන් ප්‍රිය කරපු කෙනෙකුගේ රූපේ මැකිලා යනකොට හිතා මොකද ඒකෙන් මගේ ඇඟේ තියෙන මගේ මම ආයනේට මොකද්දෝ රිදෙනවා. මොකද්දෝ බුදුජානන්සේ පිරිනුවම් පාන වෙලාවේදී මේ සමහරු අඬලා තියෙනවා. දැනටත් ගිහිල්ලා ඒ පින්වමංචි ගාව හයියෙන් අඬන්නේ උඟක් පිංසිත් දෙනවා කියලා ඉතින් ඉඳගෙන අඬනම හමුතු ටිකක් ඉන්නවා. ඒ තරම්ම බුදුහාමුදුර පිළිබඳ සද්ධාව ආශාව. අඬන්නම තමයි ඉන්නේ. එතන ඉඳගෙන ඇඬුවේ නැත්තම් එතන ගිහලා ඇඬුවේ නැත්තම් ඒක නිකන්. නිකන් මල ගෙදරක ඇඬුවේ නැතුව වගේ. ඒ මොකද බුදුහාමුදුර පිරිනම් පාසලේ මගෙත් කැල්ලක් අරගෙන වගේ. මගේ ප්‍රියම්බිකාව ප්‍රිය කෙනා මැරෙනකොට මගෙත් කැල්ලක් ඇති වෙලා වගේ. ඉතින් ඒ වගේ දෙයක් අපි මේ ආංශික වශයෙන්වත් වැය වෙනවට ක්ෂය වෙනවට දකින්න නැති වෙලාවේ කයානුපසන වයානුපසන නිරෝධානුපසන වශයෙන් මේ මතුවෙන මතුවෙන ආස්වාසයේ පවා මතුවෙන මතුවෙන පිම්බීම හැකිලිම පවා මතුවෙන පතුවෙන වම දකුණ පවා ක්ෂය වෙන සුළුයි වැය වෙන සුළුයි කියලා මේක නිරෝධයේ පැත්තෙන් බලන්න ගියොත් මතුවෙන දේ තියෙන නපුර නැහැ මතුවෙන දේ තුන තියෙන දුක් දනවන ගතිය නැහැ. මතුවෙන දේ තුල තියෙන පෙළන ගතිය නැහැ. මතුවෙන දේ තුල තියෙන තවන ගතිය නැහැ. මතුවෙන දේ හටගන්න පැත්තෙන් බැලුව සාදර වෙලා දවන තවන ගතියක් තියෙනවා. ඒක නිසා චීනාස්වෙන් වහන්සේලාට මේ පටවි ධාතුව දකින්නේ පටවි ධාතුවේ නිරුද්ධ වෙන පැත්තෙන්. නැත්තම් දුක්ඛ සත්‍ය සමුදය සත්‍යයට වැඩිය නිරෝධ සත්‍ය පැත්තෙන් පටවි ධාතුව දිහා බලන්න පුළුවන් එනකොට යං කිංච සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම. යම් තාක් ඇති වෙන සෑවි ඇත්තේ ධර්ම වෙන්නව නම් සියල්ලම නැති වෙන සුළුයි. ඒ නිසා ඇතිවීම නෙවෙයි දකින්නේ නැතිවීමක ඇතිවීමක් විදිහට දකින්න. ඉතින් මේක සාමාන්‍ය ලෝකයා උච්ඡේදවාදයට දානවා. සාමාන්‍ය ලෝකයා නාස්තිකවාදයට දානවා. ලෝකේ සුන්දරත්වය දකින්නේ ලෝකේ නිර්මාණශීලීත්වය දකින්නේ ලෝකේ ප්‍රගතිය දකින්නේ දකින්නේ මුස්පේන්තුවක් කියලා. දකින්නේ නැතිවීමක් කියලා, දකින්නේ ක්ෂයවීමක් කියලා, දකින්නේ වැයවීමක් කියලා බුදුරජාන් වහන්සේට විශේෂ පද රාශියකින් බලිනවා. අරස රසෝ, අපගබ්බෝ, උච්ඡේදවාදෝ, අකිරියවාදෝ මේ රසයක් අඳුර නැති කෙනෙක් කියලා. ඉතින් ලෝකේ సౌందර්ය පැත්තට යනකොටම අනිවාර්යයෙන්ම අපි సౌందර්යයට දාන්නේ පටවි ධාතුව තමයි. අපි ඒකට කියනවා ආලවට්ටම කියලා. ඉතින් අපි මේක ලස්සන කරන්න හදනවා. පෘථිවි දේ ඒ විදිහට බාර ගන්නතො ලස්සන කරන්න ගියාම පෘථිවි ධාතුර දරන්න බැරි තරම් පෘථිවි ධාතුව රත් වෙන්න පටන් ගන්නවා. ඔක තියෙන විදිහට තිබ්බනම් කොහොමද ලස්සනයි. පටවි බල සුන්දරි. සුන්දරෝ පටවි ධාතුව බුදුරු පස් දිනක් තරවු භූමියක් මේ. ඔය ලස්සනයි ඔක උඹ ගිහිල්ලා ඔගේ මල්පල හිටවලා පේන් කරන්න ඔගේ දෙයක් නැත්තේ නෑ. ස්වභාවයේ මේ කැලේ විතර මොන පද්ධතියක්වත් ලස්සන නෑ. ඒ වගේ මේ ඇඟේ තියෙන කොටස් ටික මේ ජීවන යාත්‍රාව පවත්වාගෙන යන එකක් මිස ඕක ආලෝකමත් කිරීමෙන් මම ලස්සන වීමක් හෝ ආඩම්බර වීමක් ඇත්තේ නැහැ. ඒ පුස්සෙ තමයි පුස්සෝ තමයි තචපරියන්තක් කියන්නේ. තචපරියන්ත කියලා කියන්නේ පිටහර. උණගහේ තියෙන හරේ පිටලෙල්ලේ. බටගහේ තියෙන හරේ පිටලෙල්ලේ. බම්බුවේ තියෙන හරේ පිටලෙල්ලේ ඇතුලේ හුපුස්. ඒකට කියනවා නම්බුව දිනනවා බම්බුව වාගේ කියලා. ඇතුළ හර තියෙන ගස්වල පිට ලස්සන නැහැ. තේක බුරුතවයි ගස්වල පිට පතුරු ගැහිලා නිකන් බොහොම තර රුක්ෂ ගතියක් තියෙනවා. තචසාරංව තම්පලං කියලා කියනවා. බුදුජාන්සේ කියනවා මේ පිට හර තියෙන ගස් උණ ගස් පළ ගත්තා කියලා කියන්නේ විනාශය කියලා. පිටහර තියෙන ගහක පළගත්තයි කියලා කියන්නේ විනාශේ. කෙහෙල් ගහක පළගත්තොත් කෙහෙල් ගහ ඉවරයි. උණ ගහක හටගත්තොත් මල් ඉවරයි. බට ගහක හරගත්තොත් ඉවරයි. වගේ අසත්පුරුෂයාගේ පිට ලෙල්ල සුදු කරන මිනිහාගේ උට හරියයි කියලා කියන්නේ වැරදුනා. ඒ මොකද එයා මේ පටවි ධාතුව ආලවට්ටම් කිරීමෙන් තමයි ජීවත් වෙන්නේ. කොච්චර දරුණුද කියනවනම් අද මුළු ලෝකෙම ආණ්ඩු පෙරලන්නේ මේ රූපලාවන්‍ය පිණිස රසායනික ද්‍රව්‍ය හදන කම්පැනි ටික. ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක තමයි මුළු ලෝකෙම ඕනෙම ආණ්ඩුවකට හිතා ගන්න බැරි ගාණක් දීලා තමන්ට ඕනේ රාජ්‍ය නායකයාපත් කරනවා. බොහොම නම්බුකාර විදිහටපත් කරන්නේ. රූපලාවන්‍ය කට්ටිය ඇල්ලුවා නම් ආණ්ඩුව ඇල්ලුවා. ඒ නිසා කෙල්ලෝ කියනවා මේ ලෝකේ පාලනය කරන්නේ අපි අපි තමයි රූපලාවන්‍ය කරන්නේ. මොකද උන්ට රූපලාවන්‍ය නැතුව ජීවත් වෙන්න බෑ. ත්‍රිවිලර් ගහලා තියෙනවා කෙල්ලෝ ඔච්චර ලස්සන මොකටද මෙච්චර බියුටි පාලර් කියලා. කිල්ලු ස්වභාවයෙන්ම ලස්සන මොකටද දැන් මේ බියුටි පාලර්. දැන් අපි සාමාන්‍ය හාමුදුරු සාමාන්‍ය හාමුදුරු කට්ටියක් ඉන්නවලු මේ බණ කියන්නේ ඉස්සලා ෆේෂල් දාගෙන බියුටි දාගෙන යන හාමුදුරුත් ඉන්නවලු. නමුත් උඟ දෙනකොට මොන බියුටි පාලර් කොන්න කපල දැම්මට පස්සේ තට්ටේ පොල් දෙල් ටිකක් ගාගත්තාම පෑතැටිය වගේ දිලිසෙනවා. දෙවුර ඇඳලා වැහුවට පස්සේ ලෝකේ තියෙන ලස්සනම පෙනුනවා. පිම්බලා ගත්තට පස්සේ ලෝකේ සැනසෙනවා. මොන මොන ඔය ආලවට්ටමක්වත් ඕනේ මේකට ගහන්න කාටවත් බෑ. මොනම කෙනෙකුටවත් ගහන්න බෑ. ඉතින් එන්නේ අපිත් එක්ක ෆයිට් කරන්න. කවුරක්වත් එන්නේ ෆයිට් කරන්න. ෆයිට් කරන්න එන කට්ටිය ෆයිට් එකට කලින් පරාදයි. මොකද අපි මේ පටවිය අභිදම අභිරමණය කරන්න එපයි කියලා බුදුදහමේ අඩුගානේ මාමඤ්ඤ කියලා තියෙනවා. කරන්න එපා මහණෙනි. ඒකේ බුදුදහමේ තමන් වෙත ශිෂ්‍ය භාවයේ පිළින කරපු අයට අවවාදයක් දෙනවා. ඒකේ කෙලවර මොකද්ද? නමඤ්ඤති කියන එක. එයා ස්වභාවයෙන්ම අභිරමණය කරන්නේ නැති තැනට එනවා. ඒකට එදාට තමයි ලෝකේ ලස්සනම. ඒ පුද්ගලයා ලෝකේ ඉන්න ලස්සනම ලස්සන පුද්ගලෙක් පාටපත් වෙනවා. මොකද එයා ඒක රූපේ නෙවෙයි සදත්තේ තමයි බලන්නේ. සත්‍යර්ථේ බලනවා මිසක් මේ බාහිර අර්ථේ බලන්නේ නැහැ. ඒක නිසා අද මේ වෙනකොට අපේ අත්තම්මල මුත්තම්මල ජීවත් වෙන්න උනා නම් උන්දලා පපුව පැල්ල මැරලා යයි මේකත් ලෝකයක්ද හරමානිස් කියලා. එළිය යද පෙන්වන්න හදන දේවල් නගරයට ගියාට පස්සේ දියුණුවේ සම්මත කියලා රෙද්ද උස්සලා පෙන්වන දේවල් බලනකොට විලිලැජ්ජ නැහැ. මදිවට ඒක තව කරගන්න බැරි එක ගැන පශ්චාත්තාපයක් තියෙනවා. තවත් මේක ටිකක් පෙන්වගෙන ඉන්න පුළුවන් නම් වීදුරු මාලිගා හදලා ඇතුලේ ඇඳුම් ගලවන්න පුළුවන් නම් මුද්දම චිත්‍රපටි. වීදුරු මාලිගාවක් ඇතුලේ ගෑණියක් ඇඳුම් මාරු කරනවා. ඕක තමයි අද දියුණුව කියන්නේ. තියතින් බලනට අරණ්‍ය වාසී ජීවිතය එහෙම නැත්නම් මේ පැවිදි ජීවිතය ගත්තාම එච්චර ලස්සන දෙයක් එච්චරම අභියෝගයට ලක් අභියෝග කරන්න බැරි දෙයක් ලෝකේ නැති නිසා මේ ශ්‍රමණයා මේ පැවිද්දා බුදුජානසී ලෝකේ පහළ වෙන්න ඉස්සරත් හිටියා. ඒක දැකලා තමයි ගිහි කියත ඇති. මේ ගිහිගේ මිනිස්සු මේ විඳවන විඳවිල්ලේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දැකලා අන්තිමට පැවිද්ද දැකපු දවසේ සමාජික ප්‍රශ්නට උත්තරේ ලැබුණා. එච්චරයි ආයෙත් පස්සේ මේ රාහුල කුමාරයා ඉපදුනා. පිරජුරමා මේ යෝරාජ තන්ත්‍රපත් කළා තියෙනවා. මට දැන් විදහාක බලතල දෙමින් එනවා. ඒක නිසා මම ගිහිල්ලා මේක අල්ලගන්න ඕනේ කියන හැඟීමක් නැහැ. අර පැවිද්දගේ රූපේ දකින්නකොටම ඒක පටවි ධාතුවට විශාල අභියෝගයක්. මේ ශ්‍රමණ රූපය පටවි ධාතුවට විශාල අභියෝගයක්. තමයි මේ ශ්‍රමණයා දන්නේ ඒක. ඒ ඒ කහට කහට සිවුර මේ වර්ණේ හොයන මිනිසුන්ට ලොකු අභියෝගයක්. මේ තට්ට ඔළුව මේ රූපලාවන්‍ය රූප කොණ්ඩ මොස්තර දාන මිනිසුන්ට විශාල අභියෝගයක්. දැන් හැම උඟා කොල්ලොත් තට්ටේ ගන්න. කෙල්ලොත් ඉන්නවා තට්ටේ ගන්න. උගා හරි ලේසි අප්පා. හොඳට නිින්ද යනවා. රේසරයක් ගත්තාම ওই අනම්මන කට්න මොකුත් නැහැ. කට්නම් බෙල්ලෙම කට් කරන එකයි තියෙන්නේ. ඉවරයි. පටවි දහසකට විශාල අභියෝගයක් ශ්‍රමණ රූපේ. නිකමට හිතන්න බලන්න ඒව නැල්ල වැටලා තියෙන අවුව පායලා තියෙන කැලයක් අස්සෙන් හාමුදුර කෙනෙක් යනකොට එන රූපේ ලස්සන. ආයෙකට කැමරා ශිල්පයක් ඕනේ නැහැ. කොහොම බැලුවත් ලස්සනයි. ඒ නිසා ඒක හැබැයි ඒක ගියේ ඔක්කොම සේක කියලා බුදුසසුන පිළිගන්නේ කියනවා. මහණෙනි පෘථිවි අභිරමණය කරන්න එපා. ඒක කවදා හරි යාසේක භූමිය ඉවරනාට පස්සේ මාමඤ්ඤති. අභිරමණය කරන්නේ රූපයෙන් අභිරමණය කරන්නේ රූපයට අභිරමණය කරන්නේ රූපයේ නන්දනය කරන්නේ. අභිනන්දනය කරන්නේ. හැබැයි පෘථිවියේ තියෙන ලස්සනම දේ ශ්‍රමණය. ලස්සනම දේ රහතන් වහන්සේ. එයා පෘථිවිය අභිරමණය කරන්න හැබැයි මම හිතනවා පෘථිවිය එවැනි රහතන් වහන්සේ නමක් නිසා සනසුනේ වෙයි, නෙවුනේ වෙයි, සන්තෝෂජනක වෙයි. ඒක සම්පූර්ණ ව්‍යාකරණයට විරුද්ධයි, ලෝක අගයන්ට විරුද්ධයි. රහතන් වහන්සේ විතරයි මේ ලෝකය ලස්සන කරන්නේ. ඒ රූපලාවන්‍ය නෙවෙයි. පෘථිවි ධාතුව ඔය අනික් કોઈ පිස්සු පියාට්ටු නිසා කවදාකවත් ආඩම්බර වෙන්නේ නැහැ. ඒක දන්නව හොඳටම තච්චසාරක්. මේ පිට ලෙල්ලේ ඔපේ තියෙන කට්ටිය ඇතුළත හර දෙන එක සදත්ත කියලා කියන්නේ ඇතුළත හර පද්ධතිය. නිසා භික්ෂුවක් නිතරම කල්පනා කරලා බලන්න ඕනේ භාවනා කරනකොට කොයි වෙලාවද මගේ හිත මේ පටවි ධාතුවෙන් తాවකාලිකව සමුගන්නේ. කොයි වෙලාවද මගේ මේ වායෝ පොට්ටබ්බ ධාතුව හුස්මම දිහා බලනකොට බලාගෙන ඉන්නකොට හුස්ම මගෙන් සමුගන්නේ කොයි වෙලාවේද? අපි කිංකිණි නාදයකට අහුම්කම් දෙනවා. අහගෙන ඉඳද්දී ඇහෙන්නේ නැති වෙලාවක විලා දෙන්නේ. බලාගෙන ඉන්නකොට නොපෙනෙන තැනට කවද්ද යන්නේ. අත ගාගෙන ඉන්න වෙලාවේදී අත ගෑවෙන්නේ නැති තැනට කොහෙද යන්නේ. මේක කියනවා මේ රූප සංඥාව given අවස්ථාව. මේක ගොඩක් වෙලාවට ශේක ප්‍රතිපදාවේ හොඳ ලාංඡනයක්. හොඳ පදක්කමක්. ඉතින් මේ පොඩි ළමයින්ට පවා මේ සතිපාසලේ කියලා දෙනකොට එළමයකට යනවා කිසිම පැකිලීමක් නැතුව කිසිම ප්‍රතිපදාවක් නැතුව. කියනවා වගේ ඒ වගේම කියනවා. මම භාවනා කරනකොට මට ඇඟ නොදැනී ගියා. බර නොදැනී ගියා. හුස්ම නොදැනී ගියා. එළමයි දන්නේ ත්‍රිපිටකේ. එළමයි දන්නේ මේ රූප රූප සංඥාව බඩපත් උනායි කියලා. මොකද ගිරව කතා කරනවා වගේ කතා කරනවා. නමුත් මන භාවනා කරන කට්ටිය ඒක බලාන භාවනා කරපුවම කවදාකවත් දකින්නේ නැහැ. මොකද ඒකට තියෙන කෑදරකම නිසා. ඒ නිසා තමන් භාවනා කරනකොට ඇති වෙන දේ පූර්ව නිගමන වලින් තොරව වාර්තා කරන්න නම් භාවනා විතරක් කරලා බෑ. ඒ වාර්තා කිරීම පිළිබඳව කමඨාන් ලිපීම් පිළිබඳව අසුවිරු ඥාන තියෙන්න ඕනේ. ඒ වගේම චින්තාමය ඥාන තියෙන්න ඕනේ. පටවි ආපෝ පටවි ධාතුට අවධානය යොමු කරනකොට තේජෝ වායෝ ආපෝ නැතිලා යනවා. තේජෝ ධාතුට අවධානය යොමු කරනකොට පටවි ධාතු නිකම්ම නැතිලා යනවා. ඒක චින්තාමය වශයෙන් අල්ලන්න පුළුවන්. අන්න ඒ ටික දැක්කට පස්සේ පේනවා මේ රහත්වන් වහන්සේ නමක්ම විය යුතු නෑ. පටවිය අබිරමණය නොකර ඉන්න අපි ආංශික වශයෙන් දැනටත් කරනවා. අන්නේ පිළිවෙලින් යන ගමනක් කිව්වොත් ඕනම බරපතල රස්සාවක් කරන කුසියේ සුමේ කරන අම්මා කෙනෙකුට පවා නිවන් දැකීම පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්. නැත්තම් අපි හිතන්නේ මෛත්‍රී බුදුහාමර එනකන් ඉන්න වෙයි. ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබනකන් ඉන්න වෙයි. එහෙනම් මේ කියන විදිහට දසපාරමිතා පෙන්නකම් ඉන්න ඕන කියලා නොවන පැත්ත බලන්න නෙවෙයි මේ කතා කරලා තියෙන්නේ හැකි සංඥාව ඇති කරගන්න. ඒ නිසා මේ වගේ පිරිසකට එවැනි අර්ථකථනයක් එවැනි කමඨාන් සුද්ධ කිරීමක් එවැනි කල්පනාවක් ගොක් වැදගත්. ඒක නිසා මන ඇහිමත් භාවනාම කොටසක් විදිහට කියනවා. ඒ නිසා අද ධර්ම දේශනාවත් සිට දිනාටේ තමන් කරගෙන යන දේ निराවුල්ව පටලැවීමකින් තොරව කරගෙන යෑමට හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිළු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධාතුය විසිලා තියෙන නිසා පටවි ධාතුය ඉච්චර ප්‍රශ්නයක් නෑ අද. පොඩ්ඩක් සීමා විසිලා තියෙනවා ඒ නිසා ඉතින් ගණන් ගන්න එපා මේ කැහ කැහ ඉන්නේ. ඒත් තදාමාරුවක් නෙවෙයි. ඒ නමුත් අපි ඉල්ලා හිටිනවා මේ ධර්ම දේශනාවට පස්සේ ධර්ම සාකච්ඡාවක ස්වරූපේ කාට හරි කියන්න අදහස් ප්‍රකාශ කරන්න විමසන්න දෙයක් තියෙනවනම් කිටි වෙලාවක් ගතතර කමක් නෑ කියලා. ඒ කියන්නේ තමයි එතන අර ෆ්‍රික්ෂන් එකක් ඝර්ෂණයක් තියෙනවද සාපේක්ෂව නැත්නම් ඇබ්සලියුට්ලිම නැද්ද කියලා දැනගන්න අපට. ආයෙසර ප්‍රශ්න අහන්න බෑ. සනසගේ දේශනාව මම අහගෙන ඉන්න මට අහුන විදිහට තේරුණ විදිහට සායනහන්ස සායනහන්ස කියන්නේ යෙදුනා රහතන් වහන්සේ පිරිණි වෙනකොට ඒ පඨවි ධාතුව අතහැරෙනවා. එතකොට එතන එහෙම එච්චර ලොකුවට ඒක දැනෙන්නේ නැහැ කියන එක තමයි මට ඇහුනේ. එතකොට ඒක ඇබ්සලියුට්ලි මෙහෙම දැනෙන්නේ නැත්නම් නැත්නම් ඒක ෆ්‍රික්ෂන්ලස් දෙම නැත්නම් සාපේක්ෂ ඝර්ෂණයක් ෆ්‍රික්ෂන් එකක් තියෙනවා තමයි. මෙහෙම උපමාවක් දීලා තියෙනවා අටුවාවේ වෙන්න ඇති. තමන්ගේ ස්ත්‍රියාව පෙර වෙන පුරුෂයෙක් ගැන අපේක්ෂාවෙන් ඉන්න බව ඒ පුරුෂයා දැනගන්නවා. මේ මනුස්සයා මම නැතිලාවේ වෙන පුරුෂයෙක් ඇසුරු කරනවා. ඊට පස්සේ යා කලින්ම කතා කරලා ඒ ස්ත්‍රියව අතහැරලා දානවා. විකසාද කරනවා හෝ ඒ දවස්වල අතහැර. ඊට පස්සේ ඒ පුරුෂයා ඒ ස්ත්‍රිය වෙන පුරුෂයෙක් එක්ක ඉන්නවා දකින්නට ආයේ හිතරි දෙන්නේ නැහැ නේ. මේ කොහොමදත් වේසියක්. ඉතින් මගේ ගෑණි කී කිය ඉන්නවට වැඩිය හොඳයි. මම කිරිම කියනවා ඊට පස්සේ බය මයි ගන්න දෙන්න බෝණ දෙයක් කරපන්. ඉතින් එහෙම අතාරින්න ඉස්සෙල්ලා පෙර පුරුෂයෙක් වෙන පුරුෂයෙක් ගාව ඉන්නවා දැක්කොත් මරණයට එහානේ. නමුත් ඒක අතහැරියට පස්සේ ඉතින් මම හොඳයි අතහැරපු එක. දැන් ඕන කෙනෙක් එක්ක හිටපන්. අන්න ඒ වගේ ඒ මිනිස්යාට ඒක අතහරින්න පුළුවන්කම ඇති වෙලා තියෙන ස්ත්‍රියගේ නරක ගතිය නිසානේ. ඉස්සෙල්ලා වගේ හොඳ කෙනෙක් එදා විතරයි හොම් වෙලා තියෙන්නේ නැත්නම් මං අනහරි කැමැත්තෙන් ඉන්නේ. ඔයා සෝක් අපි දෙන්න අමතක කරමු ඕක. අපි දෙන්න ජීවිතේ ටිකටම පෞල්කම කිව්වන පෙර පෙරමරුසේ කියලා බලනකොටම වේදනාවක් එනවා. දැන් ඒක දැනගන්නේ කොහොම කෙරොක්කම සුද්ධ හොදකලා ගන්න දෙයක් නැහැ. අතහැරලා දැම ඊට පස්සේ ඊට පස්සේ ස්ත්‍රියව වෙන කෙනෙක් එක්ක ඇඳේ ඉන්නවා දැක්කට කේන්තියන්නේ නැහැ. ඒකට මේ ශරීරයත් ඒ වගේ මෙයා මගේ න්‍යාය නෙවෙයි ක්‍රියාත්මක කරන්නේ. මේක මම නෙවෙයි මගේ මම නේවාසිකයා නෙවෙයි මේකේ. මම විධායකයා නෙවෙයි මේකේ. මම වේදක නෙවෙයි මේකේ. මට ඕන විදිහට වෙන්නේ නැහැ. අපි ඔක්කොම වෙලා තියෙන මේ මට හිම්පිස හැදිලා තියෙන්නේ නරක දෙයක් කියලා හිතන්නේ. මොකද මට ඕනේ නැහැ නේ හිම්පිස හදාගන්න. ඒකට පශ්චාත්තාප වෙනවනේ. නමුත් මං කැමතිුනේ නැතුණා හිම්බිද හැදෙනවා. ඉතින් ඒක අතහැරලා හිටියොත් හෙම්බිරිස්සාව තියෙයි හිත වේදන අඩුයිනේ. අනිත් වගේ මේ දේවල් පිළිබඳව මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා මේ ශරීර විවිධ පැති වලින් බලබලා ඉන්න එක කෙලපැමිනීම තමයි අරහත්ත්වය කියලා කියන්නේ. ඉතින් යනකන් ටික ටික ටික ටික අපි දැනටම කරලා තියෙන එක. ඒක අවිලමණේ කරන්න දන්නේ අපි. එහෙම නැත්නම් ඒක අගය කරන්න දන්නේ අපි. දැනටමත් මේ ඉන්න ඔක්කොමලා අතහැරලා තියෙන. දන්නේ ඒකයි Brahmacharya කියලා දන්නේ ඒකයි අපිට බුදුහාම දීලා තියෙන දායාදේ කියලා දන්නේ අපිට ඉතුරුලා තියෙන දේවල් ගැන පශ්චාත්තාප වෙනවා මෙතෙක් අතහැරපු කොට ප්‍රදේශේ අපි මේ මෙතෙන් පැමිණීම නිසා පැමිණීමේ අවශ්‍යතාවය නිසා ගේදොර ඉඩකඩම් අම්මා තාත්තා රත්තරන් මිනිමුතු අලියත්තු සේරම අතහැරලා ඉන්නේ. අතහැරීමේ 90 ගණන් දැනටමත් ඉවර වෙලා තියෙනවා. නමුත් තාමත් කියන මේ ශරීරයේ ලෙඩ ටික තියෙනවනේ. මේ අරන්නේ මේ මේ අඩුපාඩුකම් තියෙනවනේ. ඉඳගත්ත පස්සේ ශරීරේ පටවිය ආපෝ තේජෝ කැල තිබෙනවනේ. බුදුහාමුදුරුවෝ සතුටු වෙයි යකෝ. ඕක තියෙනවා කියන එක අදහස් කරන ගෙදර දොරේ තිබෙන ඔක්කොම අමතකයි. දැන් ඔබ හිත තියෙන කයේ කයේ තියෙන ලෙඩ ටික හොඳයි. අන්නේ විදිහට මේ පැමිණෙන හැම දෙයක්ම තව දෙයක අභාවයේ ලක්ෂණයක් කරගන්න පුළුවන් නම් සෑහෙන ගාණක් කට්ටිය සෑහෙන ප්‍රමාණයකට rahat වෙලා ඉන්නේ. කියන්නවත් කැමති නෑ. කොහොමද අප රහතන් වහන්සේලාට ඔට්ටු වෙන්න විදියක් නැහැ. රහතන් වහන්සේලාට দাঁඩි දාන්න විදියක් නැහැ. රහතන් වහන්සේලා එහෙම দাঁඩි ගඳ දෙන්න විදියක් නැහැ නේ. මයි দাঁඩි ගඳ දෙනවනේ. ඔන්න ප්‍රශ්නේ. ඉතින් අහනවා වමනා සුද්ධ කරන්න භාවනා කරන සද්ද අඩිය ගන්න දෙන එක නැති කරන්නේ කොහොමද? මේ අලියත් ඔක්කොම දීලා ඇවිල්ලා මේ මේ මොකක්ද එකට ගෑ ගන්න. අර අර අන්මේ ඥානේ නැහැ. සංසන්දනාත්මක ඥානෙ නැහැ. මේ ඔච්චර දේවල් දීපු දාපු මිනිසයාට අර ඒක ජාතිකයි තමයි ඒ රජකෙට රජුරු දෙන්නේ. දෙන්නෙක් මේ දෙන්නම රජ මේ කරාවට යනවා. වේදේය රජුරුයි තව කෙනෙකුයි. කිල්ල කාලයකට පස්සේ මේ දෙන්න ආයේ ගංවදිනවා ලුණු රස ලබන්න. කිල්ල රජුරුගේ උද්‍යානයේ ඉන්නකොට රජුරෝ ඉතින් ජටාමතු බැඳගත්ත තාපසයෝ දෙන්නෙක් නැහැ. ඉස්සර රජ දෙන්නෙක්. දෙන්න යන ගමන් එක්කෙනෙක් හරක් අඟක ලුණු ටිකක් කරයි යනවා. ගිහිල්ලා දෙන්න ආයේ කැලේ ගස්කොලන් තම්බන කන වෙලාවේ එක්කෙනෙක් ලුණු නැතුව කනවා. ඒතර අරයා ගිහිල්ලා අනිත් එකන ලුණු ටිකක් දෙනවා. මේක තම්බකට කන දේ රස කරන්නේ නැතුව අහන ඔබට රජකම අතාරින්න පුළුවන්. බුට ලුණු ටික අතාරින්න බැරිද කියලා. ඒක මහ දෙයක් නෙවෙයි. මොකද ඒ ජාතිකේ මොකද වේදේහයි තව රජුරු කෙනෙක් පණ්ඩිත සාංශේ දෙන්න ගත්තාම ඒකෙන් බණ කිනු ඔක්කොම අතහැරලා රජකමත් අතහැරලා ජටාමතුළු බැඳගෙන තපස් රකින්නවා අර ලුණු ටිකක් කරන් ඇවිදින. ඒකල අනුන්ට ආගන්තුක සත්කාර දීම කරන්නේ. ඒකට සත්කාරය ලැබෙන එක නබයිනවා. රට රාජ්‍ය අතහැරපු නම්බර ලුණු ටික අතහැරලා බැරිද කියලා. අපිට ඒක වෙලා තියෙනවා. අපි මේ චෝදනා කරන දේක් අරගෙන බලන්න අපි අතහැරපු දේවල් එක බලනකොට මේ වත්ත බද්දට වත්ත බද්දට දීලා ඇසට දත නිවනවා කියන කතාව අහලා තියෙනවා. ඕකේ රචනා ලියන්න කිව්වා අපිට ඉස්කෝලේ යන කාලේ අපි දන්නේ මොකද්ද කියලා. වත්ත බද්දට දීලා ඇසට දත නිවනවා. පොල් වත්ත පිටින්ම බදු දීලා. ඒ පොල් කටන දවසට වැටේ එහා පැත්තේ ඉන්නට කටිනලු පොල් ඉඩියක් දෙනවාද? බද්දට ජීවමනසව පොල් කටන දවසට මෙයා ගිහිල්ලා ඇස්ස කියලා කියන්නේ පොල් ගෙඩියට. වත්ත බද්දට දීලා අනුසයෙන් නිකන් හිඟනවලු පොල් ගෙඩියක්. මුළු වත්තම බද්දට දීලා පොල් ගෙඩියට ඉංගනවා. අද සංඝයාගේ චෝදනා, අද සංඝයාගේ ඉල්ලීම්, අද පැවිද්දන්ගේ වැඩ දිහා බලපුවාම <clears throat> වත්ත බද්දට දීලා ඇත්තට දතනිය වුණා මේ දීපු දේ පිළිබඳව නම්බුවත් ලබා ගන්න දන්නේ අපි මේ අහටම් කරන දේවල් දිහා බලනකොට. එනිසා බලනකොට අපි අපි පොරවල්. භාවනා කරන කෙනෙක් හිතාගෙන ඉන්නවා අපි අපි පොරවල් අපි බුදුහාමුදුරුවෝ කර වැඩිද හැයින්ද කරලා ඉන්නේ මේ. පොඩි දේවල් වලට නම් මේ අපේ ඉදිරිපොළ කියලා සර් කෙනෙක් හිටියා මේ පොඩි වැඩ කරලා නම කැත කරගන්න එපා කියනවා. කරනවනම් ලොකු වැඩක් කරලා නම කැත කරගන්න. ඉස්කෝලේ ඉස්කෝලේ ආරම්භ මේ කුසිකන් පීරියඩ් එකේදී අපි ගිහිල්ලා උස පොල් ගහක තිබුණා වේලිච්ච පොල් වල්ලක්. ගල් ගැහුවා. ගල් ගහපු ගෙඩියක් වැටුණා. එන්නා මේක පලාගෙන කෑවා. වත්ත මුළු ඉස්කෝලේ වත්තම නවරත්න සර් අරගෙන ණයට. ඒ සංසි චෝදනාවක් කර අපේ පන්තියේ ගිහිල්ලා මේ ළමයි පොල් කඩලා කෑවයි කියලා. පන්ති බාර ගුරුතුමා තමයි විදුල්පොත් හරි කිව්වා මේ කයිසි මං කියන්නේ මේ පොඩි වැඩ කරලා නමකට කරන්නේ පොල් ගහ කපලා දාපන් ඉවවල වටිනා වැඩ. මේ පොල් ගෙඩියට ගල් ගහලා බැලුම් ගහන්න කරන්නේ. පොඩි වැඩ කරලා නමකට කරගන්න එපා. අපි අතහැරලා තියෙන දේවල් එක බලනකොට මේ මොනවටද මේ එක එකහට නියවන්නේ කියලා. අරක දීපන් මේක දීපන් කියලා. අපි මේ අතහරින වෙලාවේ හිතලවත් තිබුණද මේ වගේ දෙයකට නියවන්න වෙයි කියලා. ඒකට අපි අතහැරලා තියෙන ප්‍රදේශය වැඩි. පැහැදිලිව මම කියනවා අපි අතහැලා තියෙන ප්‍රදේශෙ වැඩි ඔය තියෙන දෙයට කෙඳිරි ගෑමෙන් අර අතහැරපු දේ අතහැරීමේ තියෙන නම්බුවක් නැති වෙනවා. බුද්ධ ආදී උත්තරමෙන් වාසික ඇහිම් බලනකොට. ඔය මොකක්ද ඔච්චර අතහැරපු එකේ ලුණු ටිකක් දීලා දාපන්කෝ. අංග අංග හරක්කන් ආදීලා ලුණු. මොකටේ? ඔය දෙවෙනි ධර්ම සංගායනාට හේතු වෙච්ච අක්කප දසවස්තු එකක් තමයි සිංගිලෝන කප්ප. හරක්කන් අඟ දීලා ලුණු ටිකක් තියා හිටට කමන්නේ නැහැ. ඇවිදිනකොට ලුණු නැත්තම් හම්බ වෙනවනේ. ලුණු ටිකක් තියාගෙන. ඉතින් ඒ නිසා අපි යන පාරෙන් නට නැටිල්ලෙන් පේනවා මෙච්චර බද්දර දීලා මේ මේ ඇස්සට දත නියව නැහැ. එක එකට බාල්දු වෙන්නේ නැටි. කියන්නේ ගේමට කැතයි. ඒ කියන්නේ ගේමට කැතයි. අපි දැන්නමත් අතහැරලා තියෙන්නේ අන්න අතහර පැත්තෙන් බලලා ওই ප්‍රශ්න තියා බලන්න. අතනන්සි මරණ වේලාවේදීද බය නැත්තේ නැත්නම් මැරෙන්න ඉස්සෙල්ලම මරණයට බය නැද්ද කියලා. මරණයට ඉස්සෙල්ලම දීලා දාලා තියෙන්නේ. ඒක තමයි පරීක්ෂා කරන්නේ. නිතරම පරීක්ෂා කරනම කවුරු හරි බයිනකොට, කවුරු හරි ස්තුති කරනකොට, කවුරු හරි තමන්ගේ දෙයක් අයින් කරනකොට, තමන්ට කවුරු හරි හිතුවන්ට බැරි දෙයක් ඇවිල්ලා පූජා කරනකොට බලනවා. මේකෙන් මට නම්බුවක් හෝ අවනම්බුවක් තියෙනවා. තියෙනවා නම් මරණ වෙලාවේදී පොඩ්ඩක් අප්සෙට්. ඒ කොයි එක දුන්නත් කොයි එක ගත්තත් ඕවා ඉතින් වෙලාවට අයිතිකාරය වෙලා බඩු ගෙනියයි කියලා කරබන් ඉන්න පුළුවන් නම් ඔය බලංගොඩ අනන්ත පැන්ති ආම්තුරු විද්‍යාලංකාරිත කෝතුරු කුලපති වෙලා හිටියා. උපකුලපති දුක. සාර ධාර්ණාත් ගිවිලානේ ලියුමල් ලියලා දෙවල මම උපකුලපතිවම ඉල්ලාස් වෙනවා කියලා. රාජකීය සම්මානයට තමයි යක දුන්නේ. ලියුමක් ලියලවල මම අයිනවා කියලා. ඉතින් ඊට පස්සේ විද්‍යාලංකාරට මොනව වෙච්චාමකෝ. ඒකේ අරේ පිටරට ඉඳලා තැහැලා තියෙන්නේ. උපකුලපතිකම අතහැරලා තියෙන්නේ පිටරට ඉඳද්දි මොණ්ඩයක් කරපන් කියලා. ඉතින් වගේ මේ ඉල්ලන දේ දීලා දාන්නකෝ. බුදුදහම කියන්නේ දිනේ කදරියන් දානේ. කෑදරය දීමෙන් ජයගනි. මොනවා හරි ඉල්ලුවොත් නෑ කියන්නේ බහා හා ගනි. දීපුවම ගනි. එනිසා මේ ශරීරෙත් රූප ස්වභාව නෙවෙයි ඇඳි ගෑවිලා පළච්චාවට. කැමතිද? පයින්නවා අම්මා පැංගිරි විසි වෙනවා. එතකොට මේ ඒක අන්වේ ඥානේ සංසන්දනාත්මකව තමයි තේරුම් ගන්න වෙන්නේ නැතුව වෙන විදිහට නෑ තේරුම් ගන්න නේ. මේකේ සෑහෙන ගාන ප්‍රත්‍යක්ෂ වෙලා දැන්. මේ ප්‍රත්‍යක්ෂ වෙච්ච කොටසවත් අභිරමණය කරන්න පුතඥය දන්නේ නැහැ. නැන්ටම ප්‍රත්‍යක්ෂ කරපු කොටසටවත් එයා මේ සමාදම් වෙන්න දන්නේ නැහැ. උපසම්පදා වෙන්න දන්නේ නැහැ. එළඹ වාසය කරන්න දන්නේ නැති ඇති කරගන්න බැරි වෙච්ච දේවල් ගැන පැසුතැවීම ඒ තරම්ම වහයලාගෙන මුස්පෙන්තුවක් කියලා අපිට. අපි මේ කරගත්ත ටික පොඩි නෑ. ඒක කවදාකවත් නෑ. ඒක විශේෂම විශාල කොටසක් අපි ජය අරන් තියෙනවා. ඒක අපි අපි මේ මේ සමාදම් වෙන්න දන්නේ නෑ. ඒ නිසා සන්දස්සේති කියලා ඊට පස්සේ බුදුන්සේ සමාදපේති කියලා අහු ගන්නවා. තමන් ළඟට එන ඕනම කෙනෙකුට සම්දර්ශනය කරලා පෙන්නනවා. තමන් දැනටමත් ඉන්නේ බුදුන් ඉදිරිපිට. තමන් දැනටමත් තමන්ගේ ප්‍රිය වස්තුන්ගෙන් වෙන් වෙලා. ඔක සමාදම් වෙන්නයි කියනවා. කිසිම කෙනෙකුට බෑ. එයාට ඉතුරුලා තියෙන කෙලස් ටික කීවෝ කිව්වා. ඒක ගැන කතා කර කර ඉන්නවා මිසක් අර නික්ලිෂී පැත්ත 100ට ගන්න දැනටමත් තියෙනවා කියන එක දකින්න අපේ මනස හදලා නැහැ. අපේ මනස ඇදලා තියෙන අර ඉතුරුලා තියෙන කෙලස් ටික දැකලා බලන්නකෝ මං වගේ කෙනෙක් ගා මේ අඩපුරුවක් තියෙනනේ. මෙයා ගාවත් අඩපාඩු තියෙනනේ. මෙයා ගාවත් අඩපාඩු තියෙනනේ. මේව හදන්න එපායි. මෙයාත් හදන්න එපායි. ඒව බාර ගන්නෙත් නැහැ. දැන් මගේ වැරදි ඔක්කොම පැත්තකට ගිහිල්ලා මෙයාට මේ වැරද්ද ඉතු ගන්නලා දීමේ හෙන්න විශාල වියාව. ඌ කිව්වොත් එහෙම මේ අනුගේ බෙන්නන්නේ උඹේ මල්ලෙත් කිල්ලෝටෙත් උණු තියනයි කියන්නේ. බැලින්නම් හරි. ඒක දකින්නවා දකින්නේ නැස්චාත්තික පැත්තෙන් ඒක දකින්නේ අප ඒවට කියනවා වචනයක් නාස්තික පැත්තේ. තියෙන කෙලස් ටික දකින්න මෙච්චර තියුණේකම් මෙච්චර අඩු වෙලා තියෙනවා කියලා. කෙලස් තියෙනවා අඩු වෙලා. මොකක් අම්මා අප්පා අඩු කරලා තියලා. අපේ තනි කර ප්‍රයත්නේ. ශාසනයනේ. ඔතන සම්මන් සරණයි මම දුක් ප්‍රශ්නයක් කිව්වෙ එතකොට ඔය නිසදනවා කියලා අදහස් කරන්නේ ඔය පිළිබඳ උපදේශ කෙනෙක්ද? නිසදනවයි කියලා කියන්නේ චාරිත්‍රය. දැන් ඒ චාරිත්‍රය ඇවිල්ලා තින ඔතනින්ද ඒක නේද සමහරුන්ට සමහරුන්ට ඒ වගේ වෙන කෙනෙක්ගේ විශ්වාසය අවශ්‍යයි. සද්ධා චරිත වලට. මේ විශ්වාසය පවසන එකනේ අදහස. ඒ විපස්සනා කරන කෙනෙකුට එම අවශ්‍ය නැත්තම් බුදුරජාණන් ලයිසන් එකක් දෙන්න අවශ්‍ය නැහැ. නිසා අවශ්‍ය නැහැ. මම ළඟ තියෙන දඹරත්ත නම් ඔක උරකක බලන්න ඕන කම නැහැ. ඒ කතාව නෙමෙයි දැන් මම අදහස් කොතනක වුණත් කොතනක ගත්තත් සමහරු කාගේ හරි අනුග්‍රහය යටතේ ජීවත් වීම එයාට ඒ කටයුතු කිරීමේදී කුඩයක් අට ඉන්නා වගේ වැසට අවශ්‍යයි. නමුත් උරගෙවම වැස්සක් ඕනෙත් නැහැ, කුඩයක් ඕනෙත් නැහැ, කුඩයක් තිබ්බත් ඌ කුඩ ඉසලන්නෙත් නැහැ. ඒ මොනවා කමන්නේ. ඉතින් එහෙම බලන කට්ටියක් කියනවා ඒගොල්ලෝ පඥා විමුක්තිය පැත්තට යන්නේ. චේතු මිත්‍රයන් පැත්තට කාගේරි අනුග්‍රහයක්, නායකත්වයක්, ඒ පෙරමුණක් අවශ්‍යයි. ඒක බුදුරජාණන්සේ ඉස්සලාම ලෝකෙට ඇතු වෙච්ච කල්යාණ මිත්‍රයන් වහන්සේ උන්වහන්සේ එම අයට දෙනවා. බය නැතුව මං සමාදම් වෙන්නේ කියලා. හැම කෙනාම සමාදම් විය යුතුයි කියලාම ගන්න බෑ. එහෙම නොකර යන්න පුළුවන් අයටත් බුදුරජාණන්සේ ඉඩ තියලා තිනවා. ඒක අර නිස්සය අවශ්‍යමයි කියන කට්ටියට හරි ඉසේකක් වුණා. සමාදම් කරවන්නේ ඒක ඒ විස කියන සංකල්ප ඒ හිතන හැටියට කෙනෙකුට වාක්‍යයක් කියලා උසාවිය කියලා බයිබලයේ අත තියලා ඉන්නේ සමාදන් වෙනවා. තව කෙනෙකුට මම බුදුන් සරණ යනවා කියනකොට ඔක්කොම ඉවරයි. කෙනෙකුට බුදුන් සරණ ගත්තාම කිව්වත් සරණ යවෙන්නේ නැහැ. තව කෙනෙකුට හිතනකොටම අදිෂ්ඨාන මට්ටමේ ඔක්කොම ටික සිද්ධ වෙනවා. ඒ ඒ චරිතවල හැටි. මේ අර වගේ ක්‍රමානුකූලව කර්ම වාක්‍යයක් කියලා සම්ප්‍රදානකුල සමාදන් වෙන ක්‍රමිකුත් තියෙනවා ලෝකේ. හැබැයි ඒකට ඔක්කොම අල්ලන්න යන්න එපා. කෙලිකාරෝ උකට යටත් නැහැ. ඒගොල්ලෝ මේ වෙනකොටමත් වැඩි කරගෙන. ඒගොල්ලෝ මේක දිහා බලලා hina වෙනවා. හැබැයි ඒකට යටත් එයා. කිව්වොත් මේ කියන්නේ විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් දන්නවා මට ඕක අත්‍යවශ්‍ය නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ ලෝකේ ඒ වගේ දැලෙන් මිදිලා ජීවත් වෙන જાතියක් ඉන්නවා. ඒ කෙනා කවදා සදාචාරවාදියට ගෝචර වෙන්නේ නැහැ. සදාචාරවාදියා දකින්න අර ක්‍රමේ හරහානේ. අරගොල්ල ක්‍රමයට හම්බෙන්නේ නැහැ. ඒකට ඒගොල්ලෝ ක්‍රමයේ නිග්‍රහ කරන්නෙත් නැහැ. හැබැයි දැලෙන් මිදිලා ඉන්නේ දැනටමත්. ඒගොල්ලොන්ට අපි අභියෝග කරන්න ගත්තොත් අපි ඒ ඒ විමුක්ති මාර්ගය දිරව ගත්තේ නැති කෙනෙක් වෙනවා. හැම එකටම විකල්ප තියෙනවා. දැයි අපි වෙනම් මෙතනින් අපේ දේශනා සවන සතිವಾರ સમાપ્ત කරනවා. අපි ඊත්තාවතාචාදී ගාථා සජ්ජායනා කිරීමේ අපේ මේ බදා බ්‍රහස්පන්ද ධර්ම දේශනා සතිವಾರ સમાપ્ત කරනවා.